මේ හැම දිනාම කාලාන්තරයක් මුළුල්ලෙහි තුනුරුවන් සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත් වෙලා ප්‍රතිපත්ති ධර්මයන් පූර්ණේ යෙදෙන සදැහැති පිරිසක් නිසා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේහි පහළ වීමේ භාග්‍ය පිළිබඳව ඒ තුලින් අපට උදාපත් වෙච්ච සැනසීම පිළිබඳව කරුණු කාරණා තමන්ගේ අත්දැකීම තුලින්ම දන්නවා. ඒක නිසා ඒ පිළිබඳව අමුතුවෙන් පැහැදිලි කරන්න කාලය ගත යුතු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා දෙමසක් ගත වීමෙන් ඇසල පුණු පොහෝ දවසේ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළා වූ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රථමයෙන් ලෝකයාට දේශනා කරමින් වදාළ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාවෙන් තමයි භාගිතුන් වහන්සේගේ අවබෝධ ඥානය පිළිබඳව ලෝකයාට ප්‍රකට වුණේ. ඒ පිළිබඳව අපි කරුණ ටිකක් මේ අවස්ථාවේ හැටියට විමසා බලමු. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ සිටන් ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනා ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරලා අවසන් වීම දක්වා කොහොමද භාගිතුන් වහන්සේගේ බුද්ධ චරිතයේ උතුම් සිදුවීම් පෙළ පෙළ ගැසී ගියේ භාගතුන් වහන්සේ මහා කරුණාවෙන් ධර්ම දේශනා කිරීම සිද්ධ කළේ කොහොමද යනාදී වගේ. ඉතින් මේ පිළිබඳ විස්තර අපිට පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙනවා. ත්‍රිපිටකයේ ත්‍රිපිටකයට අයත් විනය පිටකයේ මහා වග්ගපාළි කියන ග්‍රන්ථය. මේ මහා වග්ගපාළි සම්බුද්ධත්වයෙන් පස්සේ ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කිරීම දක්වා කාලය ගත කෙරුණේ කොහොමද භාගතුන් වහන්සේ අවස්ථාවලදී විශේෂයෙන් කරන ලද දාන ප්‍රකාශ ආදී පිළිබඳවත් සඳහන් වෙනවා මේ පින්වතුන් දන්නවා වෙසක් පුණු පොහෝ දවසේ රාත්‍රියේ ප්‍රථම යාමේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියන්නේ එතකොට මහ බෝසතාණන් වහන්සේ පෙරවිසු ආත්ම භාව දැකීමේ නුවණ පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති කරගත්තා. ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති කර ගැනීමෙන් ශ්‍රී මහා බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ අතීත ආත්ම භාව එකින් එක එකින් එක පිළිවෙලට තමන් වහන්සේගේ ඥානපතේ දැකගත්තා. තමන් වහන්සේ මේ පශ්චිම ජීවිතයට පැමිණීමට ප්‍රථම තුසිත භවනයේ ගත කරපු ආකාරය ඊටත් පෙර ආතුර විස්සන්තරාත්ම භාවයේ ගත කරපු ආකාරය මෙන්න මේ විදිහට මේ විදිහට තමන් වහන්සේගේ චිත්ත පරම්පරාව අනුව ස්කන්ධ පටිපාටි අනුව තමන් වහන්සේගේ පෙරවිසු ආත්ම භාව දැකීමේ නුවණ පිරිසිදු කරගත්තා. වෙසක් පුණු පොහෝ දවසේ රාත්‍රියේ ප්‍රථම යාමේ තමයි මේ ඥානය ඇති කරගත්තේ. මේ පින්වතුන් අහලා දාන්නවා වෙසක් පුණු පොහෝ දවසේ සූර්යා බැස යද්දී වෙසක් පුණු වෙසක් පූර්ණ චන්ද්‍රයා උදාපත් වෙද්දී අපරාජිත පර්යංකේ චතුරංග සමන්නාගත වීරියෙන් වජ්‍රාසනාරූඪව බෝසතාණන් වහන්සේ වැඩ වුණා වැඩ ඉඳලා තමන් වහන්සේගේ චිත්ත සමාධිය බලවත් කරගෙන ඒ අනුව මෙන්න මේ විදිහට රාත්‍රී ප්‍රථම යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති කරගත්තා. රාත්‍රියේ මධ්‍යම යාමේදී චූතුපපාත ඥානෙ කියන්නේ කර්මානුරූපව සත්වයන් චුත වෙන උපදින ආකාරය දැකීමේ දිවස් නුවණ පිරිසිදු කරගත්තා. ඒ දිවස් නුවණින් මහා බෝසතාණන් වහන්සේට දකින්න ලැබුණා. අනෙකුත් සත්වයන් චුත වෙන ආකාරය ඊළඟට කර්මානුරූපව නැවත ප්‍රතිසන්දි ලබන ආකාරය මෙන්න මේ විදිහට දැක ගන්න ලැබුණා. ඉතින් අන්න ඒ අනුව බෝසතාණන් වහන්සේට රාත්‍රියේ මධ්‍යම යාමේ දිබ්බ චක්කු ඥානය, චතුපාත් ඥාන සහිතව දිබ්බ චක්කු ඥානය පිරිසිදු කරගෙන දෙවන විද්‍යාවත් සම්පූර්ණ කර ගන්නට ලැබුණා. පුබ්බේ නිවාසානුසති ඥානය හඳුනනවා පළවෙනි විද්‍යාව හැටියට. දිබ්බ චක්කු ඥානය දෙවැනි විද්‍යාව හැටියට. මේ තුලින් බෝසතාණන් වහන්සේට හේතුන් නිසා දුක හටගන්නා ආකාරය පිළිබඳව පෙර නොයසෝ විරු අවබෝධඥානෙ ඇති වෙන්න පටන් ගත්තා. කොහොමද මේ හේතුන් නිසා දුක හටගෙන තියෙන්නේ. ඉතින් තමන් වහන්සේගේ ස්කන්ධ පටිපාටි අනුව බලනකොටත් අවශේෂ සත්වීන්ගේ චුති උත්පත්ති අනුව බලනකොටත් තමන් වහන්සේට අවබෝධ වුණා මේ ජීවන චක්‍රය කෙනෙක් මවාපු දෙයක් නෙමෙයි. ඉබේ හටගත්ත දෙයක්ුත් නෙමෙයි. ආත්මයක ක්‍රියාකාරීත්වයකුත් නෙමෙයි. මේ ජීවන චක්‍රය හේතුන් නිසායි සකස් වෙලා තියෙන්නේ. බෝසතාණන් වහන්සේ එකින් එක එකින් එක එකින් එක ඒ හේතු නවබෝධ කරගත්ත හේතු නිසා මේ දුක හටගන්නේ කොහොමද කියන සමුදය පිළිබඳ අවබෝධඥානෙ පිරිසිදු වුණා. හේතුන්ගේ අභාවයෙන් දුක මුලමනින්ම අභාවයට පත්වන්නේ කොහොමද කියලා අනතුරුව සම්මර්ෂණය කළා. හේතු නිරෝධයෙන් ඵල නිරෝධය සිද්ධ වෙන ආකාරයත් බෝසතාණන් වහන්සේට අවබෝධ වුණා. ඒ නුවණත් පිරිසිදු වුණා. ඉතින් මෙන්න මේ තුලින් බෝසතාණන් වහන්සේට ක්‍රමේ පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පාද නිරෝධයත් ඒ අනුව දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍යයත් ක්‍රමිකව පිරිසිදු වෙලා රාත්‍රියේ පශ්චිම යාමය අවසන් වෙනකොට කියන්නේ වෙසක් පුණු පොහොව දවසේ රාත්‍රියේ පශ්චිම යාමය අවසන් වෙනකොට චතුරාර්ය සත්‍ය ධර්මය ගුරුපදේශ රහිතවම අවබෝධ වෙමි. සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරමින් ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළා. රාත්‍රියේ පශ්චිම යාමේ ආශ්‍රවක්ෂය ඥානයත් සම්පූර්ණ කර ගනිමින් ත්‍රිවිද්‍යාවන්ම සාක්ෂාත් කළා. පුබ්බේ නිවාසානුස්සති දිබ්බචක්කු ආසවක්ඛේ ඥාන කියන මේ තුනට තමයි ත්‍රිවිද්‍යා කියලා කියන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට වෙසක් පුණු පොහෝ දවසේ රාත්‍රියේ පශ්චිම යාමයේ ගෙවි අවසන් වෙනකොට පහුවෙනිදාට අරුණෝදය උදා වෙන්න තිබියදී පෙරපසු නොවි සම්මා සම්බුද්ධත්වයට පත්වෙමින් සවාසනා සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙන සිව්වන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැටියට ලෝකයේහි අපරාජිත පරියන්කේ විරාජමානව වැඩ වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ විදිහට සම්බුද්ධත්වයටපත් වෙලා ඒ උරුවෙල් දනව්වේ නේරංජරා නදී තීරේ බෝධීන් වහන්සේ මූලයේහි සතියක් විවේක සුවයෙන් එකම පරියන්කයෙන් වැඩ හිටියා. භාගිතුන් වහන්සේ වෙසක් පුණු පොහෝ දවසේ සන්ධ්‍යා භාගයේහි එරමිනියා ගොතාගෙන ඒ වජ්‍රාසනාරූඪව පරියන්කේ බැඳගත්තයින් පස්සේ සතියක් ගත වෙලා තමයි කකුල් දෙක කියන්නේ ශ්‍රීපතුල් බිමට හෙළුවේ. ඒ සතියම භාග්‍යතුන් වහන්සේ එකම ඉරියව්වෙන් දවස් 7 නොකඩවා වැඩ වුණේ. භාගතුන් වහන්සේ සතියේම ධර්මයේ සම්මර්ෂණය කරමින් විමුක්ති සෝය ආත්මෙදිමින් තමයි කාලය ගත කළේ. අතෙන් භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච දවසේ කියන්නේ වෙසක් පුණු පොහොව දවසට පහුවෙනිදා රාත්‍රියේ ප්‍රථම යාමේහි පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වාසයෙන් මෙනෙහි කළා. කොහොමද අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලායතනං සලායතන පච්චයා භස්සෝ භස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති ඔන්න ඔය විදිහට භාග්‍යතුන් වහන්සේ පටිච්ච සමුප්පාදෙහි සමුදය නුවණින් සම්මර්ෂණය කළා. ඒ කිව්වේ අවිද්‍යාව නිසා සංස්කාර හට මෙතන සංස්කාර කියලා කියන්නේ ලෞකික කුසල අකුසල කර්මවලට කියන එක හොඳට මතක තියාගන්න ඕන. අද කාලේ සමහර දේශකයන් වහන්සේලා වරදවාගෙන මේ අවිද්‍යාව නිසා හටගන්නා සංස්කාර ආස්වාස ප්‍රස්වාස ආදීයි විතක්ක ਵਿਚාරයි සංඥා වේදනායි කියලා මේ වෙන වෙන ධර්ම කාරණා මේවට පටලවනවා අනෝබෝධය නිසා. ඒ වගේම අපේ මහා විහාරීය ථේරවාද අට කතාවල එන නිවැරදි විවරණ නොදන්නා කම නිසා අල්පස්ෘත භාවය නිසා. එහෙනම් මතක තියාගන්න ඕන පටිච්ච සමුප්පාදෙහි අවිද්‍යාව නිසා හටගන්නා සංස්කාර කියලා කියන්නේ ලෞකික කුසල අකුසල කර්මයන්ට. ඒකට අවිද්‍යාව නිසා මේ ලෞකික කුසල අකුසල කර්ම හට ගන්නවා. කර්ම නිසා විපාක සිත් හට ගන්නවා සිත් නිසා නාම රූප හට ගන්නවා නාම රූප නිසා ආයතන 6 හට ගන්නවා ආයතන 6 නිසා ස්පර්ශය හට ගන්නවා ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවා විඳීම් නිසා තණ්හාව ඇති වෙනවා තණ්හා නිසා උපාදානය හට ගන්නවා උපාදානය නිසා කර්ම භවයේ සකස් වෙනවා කර්ම භවයේ නිසා උප්පත්ති භවයේ නැත්තම් ජාතිය හට ගන්නවා ජාති නිසා ජරා මරණ හට ගන්නවා කියලා ඔන්න ඔය විදිහට භාගිතුන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම වශයෙන් මෙනෙහි කළා. ඊළඟට භාගතුන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදේ නිරෝධයත් මෙනෙහි කළා. අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා භස්ස නිරෝධෝ භස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා නිරුජ්ජಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති ඒ කියුවේ අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් ලෞකික කුසල කුසල කර්ම නිරුද්ධ වෙනවා. අභාවයට යනවා. ලෞකික කුසල කුසල කර්ම නිරෝධයෙන් විපාකසිතුත් නිරුද්ධ වෙනවා. සිත් නිරෝධයෙන් නාම රූපත් නාම රූප නිරෝධයෙන් සලායතනත් සලායතන නිරෝධයෙන් ස්පර්ශයත් ස්පර්ශේ නිරෝධයෙන් වේදනාත් වේදනා නිරෝධයෙන් තණ්හාවත් තණ්හා නිරුද්ධ වීමෙන් උපාදානයත් උපාදානේ නිරුද්ධ වීමෙන් කර්ම භාවයත් කර්ම භාවයේ නිරුද්ධ වීමෙන් උප්පත්ති භාවේ නැත්තම් ජාතියත් ජාතිය නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස අභාවයට නිරෝධයට යනවා මෙන්න මේ විදිහට මුළු මහත් දුක්ඛ ස්කන්ධයම නිරුද්ධ වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ නුවණින් සම්මර්ෂණය කළා. ඒ කියන්නේ කලින් දවසේ වෙසක් පුණු පොහොය දවසේ පශ්චිම යාමේහි තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ පටිච්ච සමුප්පාද සහ නිරෝධ ණය භාග්‍යතුන් වහන්සේ නැවත වතාවක් මේ විදිහට වෙසක් පුණු පොහොව දවසට පහවදා රාත්‍රියේ සම්මර්ෂණය කළා. සම්මර්ෂණය කරමින් භාග්‍යතුන් වහන්සේ රාත්‍රී ප්‍රථම යාමය ඉක්මයා ඉක්ම යන්න ඉස්සෙල්ලා මේ විදිහට සම්මර්ෂණය කරලා මේ උදානයත් වදාලා. යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ඡායතෝ බ්‍රාහමනස්ස අතස්ස කාංඛා වපයන්ති සබ්බා යතෝ පජානාති සහේතු ධම්මං තේ තෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදාන වශයෙන් වදාලේ කෙලස් තවන වීරියෙන් යුක්තව සමත විපස්සනා භාවනාවන්හි යෙදෙන්නා වූ මුනීන්ද්‍රයන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදය හේතුන් නිසා ඵල හට ගන්නා ආකාරය අවබෝධ කර ගැනීම තුළින් එතුමන් වහන්සේගේ සියලුම සැක දුරු වී යනවා කියන මේ විදිහේ උදානයක් වදාලා. ඉතින් මෙන්න මෙතනදී මේ හේතුන් නිසා දුක හට ගන්නා ආකාරය පිළිබඳව යමක් සඳහන් කළොත් එහෙම පින්වතුනි සම්පූර්ණයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම සඳහා ඥානය පෙළ ගැසෙන්නේ හේතුන් නිසා දුක හට ගන්නා ආකාරයත් හේතුන්ගේ අභාවයෙන් දුක නිරුද්ධ වන ආකාරයත් අවබෝධ කර ගැනීම තුලින්. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයත් නිරෝධයත් නිවැරදිව තේරුම් ගැනීමෙන් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. ආකස්මිකව චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. හේතුන් නිසා දුක හටගන්නා ආකාරයත් හේතුන්ගේ අභාවයෙන් දුක නිරුද්ධ වෙන ආකාරයත් පටලවා ගත්තොත් වර්ධවා ගත්තොත් ඒ කියන්නේ පටිච්ච සමුප්පාදෙහි අර්ථ වර්ධවා ගත්තොත් එතනින් එහාට චතුරාර්ය සත්‍ය අවබෝධ වීමක් ගැන හීනෙන්වත් හිතන්න බෑ. දැන් අද කාලයේ සමහර කෙනෙක් ඉන්නවා ගිහි පැවිදි ශ්‍රාවකයන් අතර ඒ අය තුළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලොකු උමනාවක් තියෙනවා. උනන්දුවක් තියෙනවා. එයා ඉතින් සමහර අය දවස් 10 15 භාවනා වැඩසටහන් වලට ගිහින් සහභාගී වෙලා ඉතින් මොනවා හරි ඉතන කියා දෙන දෙයක් කරනවා. විදර්ශනා වඩනවා කියලා ඉතින් මොන මොන හරි ඉතින් ඒ අය දෙන උපදේශයක් කරනවා. නමුත් පටිච්ච සමුප්පාදය පිළිබඳව ඒ අයගේ අවබෝධය අපි සාකච්ඡා කරලා බැලුවොත් බොහොම දුර්වල මට්ටමක තියෙනවා. තේන. දැන් දුක අවබෝධ කරගෙන දුකෙන් නිදහස් වෙන්න උවමනාව තියෙනවා. නමුත් මේ දුක හටගන්නේ කොහොමද කියලා ඈත් එක සාකච්ඡා කරලා බැලුවොත් දන්න දේද වැඩි නොදන්න දේද වැඩි. නොදන්න දේ වැඩි. පටලවාගත්තු දේ වැඩි. ඉතින් නොදන්න දේ වැඩි නම් හේතුන් නිසා දුක හටගන්න හැටි ගැන Tamanට තේරෙන්නේ නැත්තම් ඒකේ පටලවාගත්තු දේවල් වැඩි නම් හේතුන් නිසා දුක හට ගන්න ආකාරය Tamanට අවබෝධ වෙයිද? අවබෝධ වෙනවද නැද්ද? අවබෝධ වෙන්නේ නැහැ. ඉතින් එහෙම අවබෝධ වෙන්නේ නැති බව තේරුම් ගන්න නැතුව වෙන පැත්තකින් ආකස්මිකව චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න කියලා උත්සාහවන්ත වෙනවා. ඒක වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන්ද බැරිද? වෙන්නේ නැහැ. තේරෙනවද? ඉතින් ඒකෙන් දා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න Tamanට උවමනාව තියෙනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධයට ඥාණය කොහොමද පෙළ ගැහෙන්නේ මේ පටිච්ච සමුප්පාද කියන්නේ සමුදයත් නිරෝධයත් අවබෝධ කිරීමෙන් කියන එක වටහාගෙන ඒ පිළිබඳව නිර්වෘල් ඥාණය පළමුවෙන් ඇති කරගන්න ඕන අපිට පළමුවෙන් කරන්න පුළුවන් වෙන්නේ සුතමේ ඥාණය පිරිසිදු කරගන්න එකයි පටිච්ච සමුප්පාදය හා නිරෝධය පිළිබඳව නිවැරදි ධර්මඥානයක් ඇති කර ගන්න ඕන. ඉතින් අද කාලේ පටිච්ච සමුප්පාදය පිළිබඳ නිවැරදි ධර්මඥානයක් ඇති කර ගන්න ගියාමත් බොහෝ ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව විශේෂයෙන් ගිහි පින්වතුන්ට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා සංග්‍රහ වෙලා තියෙන ත්‍රිපිටකයත් ඒ බුද්ධ වචනේ විස්තර වෙන අට කතාත් මාගධී භාෂාවෙන් කියන්නේ pāli භාෂාවෙන් අභාෂාවෙන් කියවා දැනගන්න තියෙන හැකියාව අඩුයි. ඒකෙන් හින්දා ගිහි පින්වතුන්ට හැම වෙලෙම කවුරු හරි ගිහි හෝ පැවිදි හෝ ලේඛකයෙක් ලියන පොතපත මත යැපෙන්න සිද්ධ වෙනවා. අද කාලේ පටිච්චසමුප්පාදයේ පිළිබඳ ලියවී තියෙන බහුතරයක් පොත්පත් ගත්තාම බොහෝ පොත්පත්වල වැරදි ඉගැන්වීම් නැත්නම් වැරදි අර්ථ දැක්වීම් තියෙන බව අපට දකින්න ලැබෙනවා සංවේගයෙන්. නමුත් ඒක සඳහන් කළ යුතුයි. ඉතින් එතකොට මොකද වෙන්නේ? දැන් වැරදි අර්ථයක් හිතට ගත්තොත් Taman ඊට පස්සේ වැරදි අර්ථය අනුව තමයි හිතන්නේ, කරුණු සලකන්නේ. ඉතින් එතකොට පටිච්ච සමුප්පාදයේ පිළිබඳ නිවැරදි වැටහීමක් ඇති වෙයිද? ඇති වෙන්නේ නැහැ. එතන වැරදුනොත් එහෙම ඊට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධය සිද්ධ වෙයිද? ඒක වෙන්නේ නැහැ. තේරුණාද? ඉතින් අන්න ඒකෙන්ද ඔන්න මතක තියාගන්න අද මේ ගොඩක් දෙනෙක් විපස්සනා වඩනවා කියලා උත්සාහවන්ත වුණාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කියලා මහන්සි වුණාට ඒ ගන්න උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. ඇයි සාර්ථක වෙන්නේ නැත්තේ? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕන යතුරු Tamange යතේ නැති හින්දා. මොකද්ද යතුරු? පටිච්ච සමුප්පාදය පිළිබඳ ඇති කර ගන්නා නිවැරදි අවබෝධය. ආ ඉස්සෙල්ලා පළමුවෙන් අපි ශ්‍රුතමය වාසයේ නිවැරදි වටහා ගැනීමක් ඇති කර ගන්න ඕන. ඊළඟට ඒක අපි නුවණින් සම්මර්ෂණය කරමින් ස්කන්ධ ධාතු ආයතන බෙදාගෙන සත්පුද්ගල ප්‍රඥාත්ති ඉක්මවා යන විදිහට පංච උපාදානස්කන්ධය දුකක් හැටියට අවබෝධ වෙන ආකාරයෙන් විදර්ශනා නුවණ වැඩි යන ආකාරයෙන් තමයි විදර්ශනා ඥාන පිළිවෙලින් දියුණු කරගත යුතු වෙන්නේ. පිළිවෙල හරියට හඳුනා ගන්න නැතුව එහෙම් මෙහෙම් ධර්මයේ සම්මර්ෂණය කළා කියලා ඥානයේ පිළිවෙලට ගොනු වෙලා යන්නේ නැහැ. මේ පින්වතුන් අහලා ඇති දුටුගැමුණු කුමාරයා යුද්ධ කරන කාලේ සැරින් සැර ඉතින් ඒ එලාර රජුරන් පරාජය කර පරාජයටපත් කරන්න යුද්ධ කරන අතරතුරේ සමහර වෙලාවට දිනනවා සමහර වෙලාවට පෙරදිනවා එක වෙලාවක පෙරදිලා මෙතුමා පලා ගිහිල්ලා තනියම පලා යන්නේ බඩගිනි වයසක කාන්තාවක් හිටපු ගෙදරකට ගොඩ වෙලා මේ කන්න මොනවාක්වත් නැද්ද කියලා ඇහුවා හරිද ඉතින් අර ඒ ගෙදර හිටපු වයසක අම්මා මොකද කළේ භාජනයකට බත් ටිකක් බෙදලා මේ කුමාරයා අතට දුන්නා. මේ දුටු ගැමුණු කුමාරයා කියලා දන්නේ නැහැ. හරිද? ඉතින් හිතුවා කවුරු හරි මේ තරුණයෙක් බඩගිනි වෙලා ආවි කියලා කන්න ටිකක් දුන්නා. ඉතින් දැන් මේ කුමාරයාත් බඩගින්නට එහෙන් මෙහෙන් හැමින් හැමතැනීම බත් ඇට හිඳගෙන කටේ දාගන්න. අරාම බලාගෙන ඉඳලා නිකට අත තියාගෙන හිට කිව්වා අනේ පුතේ උඹත් බත් කන්නේ හරියට ගැමුණු කුමාරයා යුද්ධ කරනවා වගේ නේ කිව්වා. ඇයි ආ මෙහෙම කියන්නේ කියලා ඇහුවා. නෑ ඉතින් ඔහොම ඔය තනින් තනින් ගගහ ඉඳලා ඔය යුද්ධේ පරද්දන්න පුළුවන්. ඕක පිළිවෙලකට කරන්න එපා. මේ මේ විදිහට කියලා අර අම්ම යුදෝපාය කියා දුන්නා. ඉතින් ගැමුණු කුමාරයා එදා තමයි හරියට බත් කන්න ඉගෙන ගත්තේ යුද්ධ කරන්න ඉගෙන ගත්තේ අර අම්මගේ. හරිද? අන්න ඊට පස්සේ මෙතුමා මොකද කළේ? සැලසුම් සහගතව යුදෝපාය පිළිවෙලකට මේ යුද්ධ කරන හැටි කල්ැතුව සැලසුම් කරගත්තා. සැලසුම් කරගෙන ඒ යුද්ධෝපාය ක්‍රියාත්මක කළා තමයි ලාර රජුරවංග පරාජයට පමුණුවලා ආන ලංකාරාජ් ලංකාව එක්සත් කරගෙන ඒ ලබාවු ජයග්‍රහණය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස යෙදෙව්වේ. ඉතින් අද මේ බොහෝ දෙනෙක් කෙලෙස් ප්‍රහාණය කරන්න කියලා මායයත් එක්ක යුද්ධ කරන්න කියලා ඉතින් ඔන්න කොහාට හරි දුවලා දවස් 10ක් 15ක් විපස්සනා වඩනවා කියලා මොනවා හරි ඉතින් හිත හිතා ඉඳලා තවත් කොහාට හරි ඔන්න දුවලා තවත් දවස් 10ක් 15ක් භාවනා කරනවා කියලා මොන මොන හරි කර කර ඉඳලා මායයත් එක්ක ඔහොම යුද්ධ කරන්න කියලා හදනවා. හරිද? ඒ යුද්ධෙත් හරියට අර ගැමුණු කුමාරයාගේ යුද්ධය වගේ තමයි. පිළිවෙලකට කරන යුද්ධයක් නෙමෙයි. තේරෙනවද? ඉතින් ඒකෙන් නම් මොකද කරන්නේ? හැමදාම යුද්ධේ දිනනවද පරදිනවද? පරදිනවා. තේරෙනවද? ඉතින් අන්න ඒකෙන් මතක තියාගන්න ඕන මේ කෙලෙස් යුද්ධයත් පිළිවෙලකට කරන්න ඕන. පිළිවෙල වැරදුනොත් මොකද වෙන්නේ? මායя දිනනවා මේ අය පරදිනවා. ඒක තමයි හැමදාම වෙන්නේ. තේරෙනවද? ඉතින් අන්න මේ පිළිවෙල ඊටාම පැහැදිලිව විග්‍රහ වෙලා තියෙන අපේ සමස්ත අට කතාවන්ට මැදි අටුවාව හැටියට පිළිගැනෙන විසුද්ධි මාර්ග ග්‍රන්ථයේහි අට කතාචාර්ය බුද්ධඝෝෂ මහා ස්වාමින්ද්‍රයන් වහන්සේයේ ධම්මා හේතු බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤාංච භාවයන් ආතාපිනපකෝ භික්ඛෝ සෝයිමං විජතේ ජටං කියන මේ ගාථා රත්නේ මුල් කරගෙන සමස්ත අටකතාවන් හිම සාරය එක්තැන් කරලා සප්ත විසුද්ධීන් පැහැදිලි කරලා විසුද්ධි මග්ග ග්‍රන්ථය සංග්‍රහ කරලා තියෙනවා. ඉතින් මේ විසුද්ධි මග්ග ග්‍රන්ථයේහි අපේ ත්‍රිපිටකයේ අටකතාවෙත් පැහැදිලිව විස්තර වෙන නිවන් දක්නා අනුපූර්ව ප්‍රතිපදාව නිවැරදිවම විස්තර වෙලා තියෙනවා සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩන්නේ කොහොමද කියන එක. ඉතින් මෙහි එන සමහර කරුණු ගැඹුරුයි. ඉතින් ගැඹුරු වැඩි නිසාම සමහර කෙනෙක් ආ මේවා මේ අද කාලේ කරන්න බැරිය මෙහෙම නෙමෙයි අර එහෙමයි කියලා පහසු ක්‍රම හොයාගන්න බලනවා. නමුත් ඉතින් ඒක තමයි අපේ මහා විහාරීය ථේරවාද ප්‍රතිපදාව. විසුද්ධි මාර්ගයේ පිළිවෙලට සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කරගෙන විමුක්ති විමුක්ති ඥාන දර්ශන සම්පූර්ණ කරගන්න ආකාරය ඉතාම පැහැදිලිව විස්තර කරනවා අපේ ථේරවාද මහා විහාර සම්ප්‍රදාය අනුව. ඉතින් ඒ විදිහට තේරුම් ගන්න ඕන අනුපූර්ව ප්‍රතිපදාව කුමක්ද කියන එක. කොහොමද සීලෙහි පිහිටා චිත්ත සමාධිය ඇති කරගන්නේ? ඊළඟට විදර්ශනා භූමිය අනුපිළිවෙලට ඥාන වශයෙන් සම්පූර්ණ කරගන්නේ කොහොමද? ඊළඟට විදර්ශනා වැඩිවීමට අදාළ වෙන ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව නිවැරදිව කරුණු වටහා ගන්නට ඕනේ. එහෙම වටහා ගන්න නැතුව එතනින් මෙතනින් භාවනා කළා කියලා ටික ටික අනිත්‍ය අනිත්‍යයි කියලා මෙනෙහි කර කර හිටියයි කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙයි කියන එක මට නම් පේන්නේ නැහැ. මම දන්නේ නැති මෙයාට පේනවද කියලා මට නම් පේන්නේ නැහැ. මොකද දැන් ඒකට හේතුව බුද්ධ කාලයේ හිටියා ඉන්ද්‍රිය ධර්ම වැඩුණු මහෝත්තමය. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම බලවත් උතුමෝ හිටියා. දැන් සාරිපුත්ත ස්වාමින් වහන්සේ ගත්තාම සාරිපුත්ත පරිබ්‍රාජකතුමාව ඉන්න කාලේ යේ ධම්මා හේතුප්පභව තේසං හේතුන් තථාගතෝ ආහ කියන මේ ගාථා දෙපදේ අහනකොට එතුමන් වහන්සේට පටිච්ච සමුප්පාදේ සමුදයත් නිරෝධයත් දෙකම අවබෝධ වෙලා චතුරාර්ය සත්‍යයත් ප්‍රථම මාර්ගඥානයේ තරමට ප්‍රත්‍යක්ෂ වුණා. ඉතින් අද අපට එහෙම උතුමව දකින්න ලැබෙනවද? ඉන්නවද නැද්ද? ආ එහෙමනම් ඒකෙන් පේනවා අද ඉන්න අයගේ ඉන්ද්‍රිය ධර්ම බොහොම දුර්වලයි. අද ඉන්න ඉන්ද්‍රිය ධර්ම බොහොම දුර්වල අය. එතකොට ඉන්ද්‍රිය ධර්ම දුර්වල අය ඉන්ද්‍රිය ධර්ම මොකද කරගන්න ඕන? ආ බලවත් කරගන්න ඕන. බලවත් ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. බලවත් බහුශ්‍රත භාවය ඇති කරගන්න ඕන. නිවැරදිව ධර්මයේ විශ්ලේෂණය කරගන්න ඕන. නිවැරදිව කරුණු වටහා ගන්න ඕන. නිවැරදි මාර්ගෝපදේශකයක් මාර්ගෝපදේශකත්වයක් ලැබෙන්න ඕන. ඔන්න ඔයගේ බොහෝ කරුණු කාරණා යෙදෙන්න ඕන. දැන් ඉන්න කෙනෙකුට මාර්ගය වඩා ගන්නවා නම් තේරුණාද? ඉතින් එතකොට දැන් මේ යන්නේ කොහෙද කියලාවත් හරියකට දන්නේ නැතුව මාර්ගයේ වර්ධවා අරගෙන මාර්ගයේ කෙලවර ලැබිය යුතු සතරඵල සතර සතර මඟ සතරඵල නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙනා කියන එක විය හැකි දෙයක්ද? වෙන්න පුළුවන්ද බැරිද? වෙන්නේ නැහැ ඒක. තේරෙනවද? ඉතින් ඒක නිසා පළමුවෙන්ම පටිච්ච සමුප්පාදයේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති කරගන්න ඕන. ඉතින් ගිහි පින්වතුන් හැටියට පටිච්ච සමුප්පාදය පිළිබඳ අද කාලේ සිංහලෙන් පළවෙච්ච පොතපත ආශ්‍රය කරගෙන නිවැරදි අවබෝධයක් ඇති කර ගන්නවා නම් අඩු ගන්න ශ්‍රුතමේ වශයෙන්. ඒ සඳහා තියෙන නිවැරදි වූත් උතුම්ම වූත් ග්‍රන්ථ රත්නය හැටියට අපට හඳුන්වා දෙන්න පුළුවන් අතිපූජනීය රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ සංග්‍රහ කරලා තියෙන පටිච්ච සමුප්පාද විවරණය ග්‍රන්ථය. ඒ ස්වාමින් වහන්සේ සූත්‍ර පිටකයත් අභිධර්ම පිටකයත් යාශ්‍රිත අට කතාත් මේ සියල්ලම එක්තැන් කරලා තමයි පටිච්ච සමුප්පාද විවරණය කියන ග්‍රන්ථ රත්නය සම්පාදනය කරලා තියෙන්නේ. ත්‍රිපිටකය කියව ගන්න බැරි කෙනෙක් අට කතා කියව ගන්න බැරි කෙනෙක් ඒ ග්‍රන්ථය ඇසුරින් නිවැරදිව පටිච්ච සමුප්පාදයේ තේරුම් ගත්තොත් නිවන් මඟ වඩා ගන්න පුළුවන් ඉදිරියට. තේරෙනවද? ඉතින් ඒකෙන් හින්දා ඒ ග්‍රන්ථයෙන් බැහැර වෙන ග්‍රන්ථයකින් පටිච්ච සමුප්පාදය ඉගෙන ගන්න යන්න එපා. අනිවාර්යෙන් වර්ධින එක වර්ධිනවාමයි. තේරෙනවද? ඒ ග්‍රන්ථය හොඳට හදාරලා වෙනත් අද කාලේ ප්‍රසිද්ධ ග්‍රන්ථකතරු හාමුදුරුවෝ ලියලා තියෙන පොත්පත් කියවලා බලන්න කොච්චර පරස්පරද කියලා. තේරෙනවද? සමහර තැන් අහසට පොළොව වගේ පරස්පරයි. මාර්ග දෙකක් තියෙන්න බෑ. නිවන් මාර්ග දෙකක් විය හැකියි. පටිච්ච සමුප්පාද දෙකක් මේ බුද්ධ ශාසනයේ තියෙන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? බෑ තියෙන්න බෑ. එකක් හරිනම් එකක් වැරදි. තේරෙනවා. ඉතින් අපි මාගදී භාෂාවෙම ත්‍රිපිටක කියන්නේ pāli භාෂාවෙම තියෙන ත්‍රිපිටකයත් අට කතාත් කියවා දන්නා හින්දා දන්නවා. රේරුකාණි මහානායක ස්වාමීන් වහන්සේ ලියා දෙන පටිච්ච සමුප්පාද විවරණය තමයි 100%ක්ම ත්‍රිපිටකයටත් අට කතාවන්ටත් එකඟ විග්‍රහයයි. ඊට වෙනස් වෙච්ච විග්‍රහයන් හැම එකක්ම දෝෂ සහිතයි. දැන් මට එහෙම ග්‍රන්ථයක් දකින්න ලැබුණා. මේ දැන් බලන්න අපි සජ්ජායනා කළා මාගධී භාෂාවෙන් විනය පිටකේ මහා වග්ගපාලීහි සඳහන් වෙන ආකාරයට භාග්‍යතුන් වහන්සේ පටිච්ච සමුප්පාදය කොහොමද මෙනෙහි කරේ කියලා. තේරෙනවද? දැන් මේ ප්‍රසිද්ධ දේශකයන් වහන්සේ නමක් කියනවා බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මේ අවිජ්ජා සංඛාර විඥාන නාම රූප කියන ওই වචනවත් තිබුණේ නැහැ. හරි. කියන්නේ දැන් මේ දේශකයන් වහන්සේ කියන්නේ එහෙම. බුදුරජාණන් වහන්සේ කාලේ වචන තිබුණේ නැහැ. හරිද? හම්බ වෙන හමුන්න හම්බ වෙන බමුණන්ට ජීවිතයෙන් වැරද්ද පේනවා. ඇත්ත පේනවා. ඇත්ත තියෙන තැනක මනසේ කරන වැරද්ද පේනවා. ඔන්නම කතාවක් කියනවා. ඉතින් එතකොට දැන් මේ ස්වාමින් වහන්සේ දන්නවා එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ මොන භාෂාවෙන්ද පටිච්ච සමුප්පාදේ භාගිතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියලා දැන් ඉතින් එතකොට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේටත් වැඩිතර ඥානයක් මේ හාඳුරන්ට තියෙන්න වෙනවා. එහෙම කියන්න වෙනවා අපට නේ. නේද? ඉතින් දැන් අපට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා දැනගන්න තියෙන මාධ්‍ය මොකක්ද? ඈ අන්න හරි. පාලි ත්‍රිපිටකයෙන් තමයි අපිට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව දැනගන්න තියෙන්නේ. ඊට වඩා වැඩි දෙයක් නැහැ. ඉතින් උතෝට බුදුරජාණන් වහන්සේ කොයි ආකාරයෙන්ද මේ ධර්මයේ සම්මර්ෂණය කළේ දේශනා කළේ කියන එක අපිට ත්‍රිපිටකය තුලින් විතරයි දැක ගන්න දැනගන්න තියෙන්නේ. ඉතින් දැන් මේ ත්‍රිපිටකයේ තියෙන විදිහ තමයි කිව්වේ. දැන් භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච දවසට පහුවෙනිදා පටිච්ච සමුප්පාදය මෙනෙහි කරලා තියෙන්නේ කොහොමද? මේ තියෙන වචන වලින්මයි. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන. ඉතින් දැන් එතකොට මේ වගේ වචන මේ වචන එතකොට තිබුණ නැත්තම් ඉතින් සිංහලෙන් තිබුණේ වෙන මොන භාෂාවකින්ද තිබුණේ කියලා අපිට දැන් අර හාමුදුරන්ගෙන් අහගන්න වෙනවා. නේද? ඉතින් එතකොට බලන්න දැන් මේ වගේ මේ කාරණා වරදවාගෙන මේවා පොත්පත්වල ලියලා මහජනයා අතර බෙදා දැම්මෙන් පස්සේ ආ එතකොට මේ අගක් මුලක් නොතේරෙන නොතේරෙන මේ අහිංසක උපාසක උපාසිකා පිරිස කොච්චර අමාරු වැටෙනවද නේද මොකද මහානාම මහත්මයාට හිතේ දැන් මේ පොතේ පිටපත් 5000ක් මුද්‍රණය කරලා බෙදා තියෙනවා 5000ක් අතින් අත ගිහින් තියෙනවා මේ පොතේ ඒක කියන්නේ. ඉතින් මේ පොත නම් තියෙන්නේ මේ මේ පොත දැටි ප්‍රසිද්ධ කරලා තියෙන පොතක්. ඒකින්ද නමගම කිව්වට ප්‍රශ්නයක් නැහැ. පටිච්ච සමුප්පාද විග්‍රහය කියලා තියෙන්නේ නම සඳහන් වෙන්නේ ලබනෝරුව කන්දරන්නේ සේනාසනය කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද මාංකඩවල සුදස්සන හිමි කියලා තමයි තියෙන්නේ. බොහෝ පරස්පර විරෝධී කරුණු මේ පොතේ සඳහන් වෙනවා. ඉතින් මාගධී භාෂාව තමයි පස්සේ pāli භාෂාව නමින් හැඳින්වුනේ. මොකද මගධ වැසියන්ගේ භාෂාවනේ. මගධ වැසියන්ගේ මගධ වැසියන්ගේ භාෂාව මාගධී භාෂාව කියලා තමයි හැඳින්වෙන්නේ. ඔව් ත්‍රිපිටකය මාගධී භාෂාවෙන් සංග්‍රහ වෙච්ච නිසා ත්‍රිපිටක පාලිය තියෙන භාෂාව පස්සේ pāli භාෂාව ඒකයි මාගධී මාගධී කිව්වත් pāli කිව්වත් දැන් එකම භාෂාවක්. තේන්නා. ආන්න ඒකයි. ඉතින් අන්න ඒකෙන් තමයි මතක් කළේ පටිච්ච සමුප්පාදයේ නිවැරදිව ඉගෙන ගන්න ඕන නම් අතිපූජනීය රේරුකාණ චන්දමිවල මහානායක ස්වාමින් වහන්සේ විසින් සම්පාදිත පටිච්ච සමුප්පාද විවරණය පොතෙන් බැහැරව නම් පටිච්ච සමුප්පාදය බලන්නවත් එපා. තේරෙනවද? අතින්වත් එහෙම පොතක් අල්ලන්නවත් එපා වෙන පොතක්. ඒ කියන්නේ Tamanට දුකින් මිදෙන්න ඕන නම්. දුකින් මිදෙන්න ඕන නැත්නම් ඉතින් අපට ප්‍රශ්නයක් නැහැ. දුකින් මිදෙන්න ඕන නම් තමයි ඉතින් ඒ සඳහන මම කළේ. තේරෙනවද? එතකොට අපට පැහැදිලි වෙනවා මේ මහා කියන්නේ මහාග්ගපාලීය බෝධිකතා විස්තරයෙන් භාග්‍යතුන් වහන්සේ කොහොමද සම්බුද්ධත්වයට පහුවෙන්ද පටිච්ච සමුප්පාදේ මෙනෙහි කළේ කියලා. ඒ විදිහට රාත්‍රියේ ප්‍රථම යාම පස්ම යාමේ භාග්‍යතුන් වහන්සේ පටිච්ච සමුප්පාදේ මෙනෙහි කළා. ওই විදිහට භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමත් සමග ප්‍රථම සතිය බෝධින් වහන්සේ මූලයේහිම ගත කළා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දෙවෙනි සතියත් තුන්වෙනි සතියත් හතරවෙනි සතියත් බෝධින් වහන්සේ සමීපයේහිම තමයි ගත කළේ. නමුත් මහා වග්ගපාළියේහි ඒ දෙවෙනි තුන්වෙනි හතරවෙනි සති පිළිබඳව සඳහනක් නැහැ. දේශනා පාළියේහි සඳහනක් නැහැ. ඒක ගැන අට කතාවෙහි සඳහන් වෙනවා. එහෙම විශේෂයෙන් සඳහන් නොකළේ ඒ සතිවලදී භාගතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශිත උදානයක්වත් නැති නිසා. දැන් දෙවෙනි සතියේ භාගතුන් වහන්සේ මොකද කළේ? බෝධීන් වහන්සේට මදක් දුරින් වැඩ ඉඳලා ඇසිපිය නොහෙලා බෝධීන් වහන්සේ දිහා බලාගෙන අනිවිසලෝචන පූජාව සිද්ධ කළ බව සඳහන් වෙනවානේ නේ. ඉතින් මේ විදිහට දෙවෙනි සතිය ගෙවි ගියා. ඊට පස්සේ තුන්වෙනි සතිය භාගිතුන් වහන්සේ රුවන් සක්මනේහි සක්මන් කරමින් ගත වැඩෙවුණා. සිව්වැනි සතියෙහි ඔව් රුවන්ගේ වැඩ ඉඳිමින් ප ဋ ාණාය මනෙහි කිරීම සිද්ධ කළා. ඉතින් මෙන්න මේ විදිහට දෙවැනි තුන්වැනි හතරවෙනි සතිත් බෝධින් වහන්සේ සමීපයේම භාගිතුන් වහන්සේ ගත කළා. ඒක ගැන අට කතාවේ සඳහන් කරන අනන්තරම් පන අපක්ක මිත්වා භගවකින් ආකාසි අපරාණී පිටීනි සත්තාහ නිබෝධි සමීපයේව වීති නාමේසි භාගිතුන් වහන්සේ පළවෙනි සතිය මේ වජ්‍රාසනාරූඪවම වැඩ ඉඳලා දෙවෙනි තුන්වෙනි හතරවෙනි සති බෝධින් වහන්සේ සමීපයේ කාලය ගත කළා. ඉතින් ඒ පිළිබඳ පිළිවෙල කතාව මෙන්න මේ විදිහට යට කතාවේ සඳහන් වෙන්නේ. භගවතී කෙර බුද්ධත්තාම් පත්වා සත්තාහං ඒක පල්ලං කියන නිසින්නේ න භගවා වුද්ධාති කින්නකෝ අඤ්ඤේපි බුද්ධාන්ත බුද්ධත්ත කරා ධම්ම අත්ථීති ඒකච්ඡානන් දේවානං කංකවදපාදි දැන් භාගිතුන් වහන්සේ බෝධීන් වහන්සේ මූලෙහිම තවත් දවස් හතක් වැඩ ඉන්නකොට කියන්නේ එක දිගට දවස් හතක් වැඩ ඉන්නකොට සමහර දෙවිවරුන් තුළ සැකයක් ඇති වුණා මොකද මේ භාගතුන් වහන්සේට තවදුරටත් පුරුදු පුහුණු කළ යුතු ධර්ම මොකුත් තියනවාද භාගතුන් වහන්සේ ආසනෙන් නැගී හිටින්නේ නැත්තේ මොකද කියලා මේ දේවරුන් තුළ සැකයක් පහළ වුණා. ඒකෙන්ද භාගතුන් වහන්සේ මොකද කළේ? ඒ දේවරුන්ගේ සැකය දුරු කිරීම සඳහා අටවැනි දවසේ සමාපත්තියෙන් නැගී හිටලා අහසට පැන නැගිලා යමක මහා ප්‍රාතිහාර්ය පාලා අර සැක තිබිච්ච දේවරුන්ගේ සැක දුරු කළා. අනතුරුව භාග්‍යතුන් වහන්සේ බෝධින් වහන්සේට මදක් නැගෙනහිරෙන් උතුරු දිසා භාගයට වෙන්න තමන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පුරන ලද පාරමී බලේ සම්මා සම්බුද්ධත්වයට අධිගමනය කළා වූ ස්ථානය නැත්තම් ඒ බෝධීන් වහන්සේ අරමුණු කරගෙන ඇසිපිය නොහෙලා බෝධීන් වහන්සේ දිහා බලාගෙන දවස් හතක් ගත කළා. ඒ ස්ථානය අනිමිස්ස චේතිය නමින් හැඳින්වෙන බවට කතාවෙහි දක්වනවා. අත පල්ලාංකාසච ටිතත්ඨානස්සච අන්තරා පුරත්ථිමච්තෝච පත්ති පච්චිමතෝච ආයතේ රතන චංකමේ චංකමන්තෝ සත්තාහං විතිනාමේසි භාගතුන් වහන්සේ දැන් අර අනිමිස චේතිය වශයෙන් බෝධින් වහන්සේ දිහා බලාගෙන වැඩ වුණු ස්ථානයත් ඒ වගේම වජ්‍රාසනය තියෙන ස්ථානයත් අතර නැගෙනහිර බටහිර දිසානුව රුවන් සක්මන්හි සක්මන් කරමින් තවත් දවස් හතක් වැඩ වුණා. ඒ ස්ථානයේ රතන චංකම චේතිය නමින් හැඳින්වෙන බව අට කතාවෙහි සඳහන් කරනවා. තතෝ පච්චිම දිසා භාගේ දේවතා රතන ගරං මාපින්සු. එතනින් බටහිර දිසාවට වෙන්න දෙවරු රුවන් ගයක් මවල තියෙනවා. තත්ත පල්ලං කියන නිසීදිත්ව අභිධම පිටකං විශේෂතෝ චෙත්ත අනන්තන සමන්ත ප ဋ ාණං විචිනාන්තෝ සත්තාහං වීතිනාමේසි. <clears throat> අන්නේ රුවන්ගේ වැඩි ඉඳිමින් තමයි භාගිතුන් වහන්සේ දින හතක් මුළුල්ලේ අභිධර්ම පිටකය සම්මර්ෂණය කළේ. <clears throat> අභිධර්ම පිටකයේ සම්මර්ෂණය කරලා අවසානයේ විශේෂයෙන් සමන්ත ප ဋ ාණය නුවණින් සම්මර්ෂණය කරමින් ඒ කාලය ඒ සතියක කාලය ගත කළා. ඒ ස්ථානයේ රතනගර චේතිය නමින් හැඳින්වෙනවා. ඉතින් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ බෝධින් වහන්සේ සමීපයේ සති කීයක් දැනට ගත කරලා තියෙනවද? ඔව්. සති හතරක් ගත. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒ රුවන් ගෙයින් නැගී හිටලා නැවතත් බෝධීන් වහන්සේ වෙතින් බැහැර වෙලා අජපාල නුගරුක මුල වෙතට වැඩම කළා. ඒ අජපාල නුගරුක මුලත් දවස් 7ක් විමුක්ති සෝයෙන් වැඩ හිටියා. අන්නේ අවස්ථාවේදී තමයි හොහොංක ජාතික නම් එක්තරා බ්‍රාහ්මණයෙක් භාගතුන් වහන්සේ වෙත පැමිණිලා පිළිසඳර කතාවෙහි යෙදිලා භාගතුන් වහන්සේගෙන් විමසා සිටියා කිත්තාවතානුකෝ භෝ ගෝතම බ්‍රාහ්මනෝ හෝති කතමේච පන බ්‍රාහ්මන කරන ධම්මා පින්වත් ගෞතමයන් වහන්ස කොපමණකින්ද කෙනෙක් බ්‍රාහ්මණයෙක් වෙන්නේ මොනවාද බ්‍රාහ්මණයෙක් වෙන්න තියෙන ධර්ම කියලා විමසුවා අන්න ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ උදානයක් වදාලා යෝ බ්‍රහාම්මනෝ බාහිත පාප ධම්මෝ නිහුංක කෝනික්ක සාවෝ යතත්තෝ වේදාන්ත ගෝඋසිත බ්‍රහ්මචරියෝ ධම්මේන සෝ බ්‍රහ්මවාදං වදෙය්‍ය යසුසදානති කුහිංචි ලෝකේති යනුවෙන් භාගතුන් වහන්සේ වදාලා යෝ බ්‍රහාම්මනෝ බාහිත පාප ධම්මෝ පව් බහැර කළ උතුමා තමයි බ්‍රාහ්මණයා වෙන්නේ නැත්නම් වංශයේ හින්දාවත් වෙනත් කාරණාවක් නිසාවත් සමාජීය උස්පිටිකම් නිසාවත් කෙනෙක් බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැහැ. පව් බහැර කළ උතුමා තමයි බ්‍රාහ්මණයෙක් වෙන්නේ කියලා මේ බ්‍රාහ්මණ වචනය ගැලපෙන්නේ රහතන් වහන්සේටයි කියන එක පැහැදිලි කළා ඒ උදාහරණය තුලින්. යම් කිසි කෙනෙක් තුල මාන වශයෙන් කරන හ්ම් හ්ම් කාර නැද්ද? කෙලස් නැද්ද? මේ ත්‍රිවිද්‍යා ඥානයන් සම්පූර්ණ කරගත්තාද අන්න ඒ බඳු උතුමා තමයි බඳු රහතන් වහන්සේ තමයි නියම බ්‍රාහ්මණයා වෙන්නේ කියලා මේ හොහොංක ජාතික බ්‍රාහ්මණයාට භාග්‍යතුන් වහන්සේ වදාලා. දවස් 7ක් භාග්‍යතුන් වහන්සේ එතන වැඩ ඉඳලා ඊට පස්සේ සමාධියෙන් නැගී හිටලා අජපාල නිග්‍රෝධ මූලයෙන් මුචලින්ද මිදෙල්ල රුකමුලට වැඩම කළා. භාගිතුන් වහන්සේ එතන විවේකයෙන් පරියංකය බැඳගෙන විමුක්ති සෝය අත්විඳිමින් වැඩ ඉන්නකොට නොකල් වැස්සක් ආරම්භ වුණා. ඒ වැස්ස දවස් 7ක්ම නොකඩවා එක දිගට සීත සුලං හමමින් වහින්න පටන් ගත්තා. මුචලින්ද නාගරාජයාගේ නාග භවනක් තිබුණේ ඒ කිට්ටුව. ඉතින් මේ මුචලින්ද නාගරාජයා තමන්ගේ භවණයෙන් නික්මිලා භාගිතුන් වහන්සේව හත්වරක් තමන්ගේ දරණ වලින් වෙලාගෙන තමන්ගේ පෙනය දිගු කරලා දිගහැරලා භාගතුන් වහන්සේට සෙවන සලසමින් භාගතුන් වහන්සේට සීතයෙන් උෂ්ණයෙන් කිසි පීඩාවක් නොවේවා කියන අදහසින් දවස් 7ක්ම සෙවන සැලසුවා. එතෙන් දැන් අපි විහාරස්ථාන වලට ගිහාම බොහෝ වෙලාවට දැකලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ නාගදරණයක් මැද්දේ වැඩ ඉන්නෝනේ. චිත්‍රවල ඇඳලා තියෙනවා, රූපවල අඹලා තියෙනවා, නාගදරණයක් මැද්දේ වැඩ ඉන්නවා. දැන් මේක ඇයට බය හිතෙන්නේ නැද්ද නාගදරණයකින් වෙලලාගෙන ඔහොම ඉන්නකොට කවුරු හරි නාගයෙක් ඇවිල්ලා මේ අය වටේ දරණ ගහගෙන ඔළුවට උඩින් පෙනේ කරගෙන ඉන්නකොට බය හිතෙන්නේ නැද්ද? ඈ? බය හිතෙන්නේ නැහැ. ගත්ත පළාතින් ඉන්නේ දුවන දැක්කොත් නයික්. <laughs> ගැරන්ඩියෙන් දැක්කත් දුවන අය. ණයෙන් දැක්ක හම්බයි නොඉන්න අයනේ. ඉතින් මෙතනදී ඔය චිත්‍රවල තියෙන විදිහ නෙමෙයි ඇත්තටම වෙලා තියෙන්නේ. අට කතාවෙහි සඳහන් වෙනවා අතකෝ මුචලින්දෝ නාගරාජාති තස්සේව මුචලින්ද රුක්ඛස සමීපේ පොක්කරණියා නිබ්බතෝ මහානුභාව නාගරාජා. ඔය මුචලින්ද වෘක්ෂයේ සමීපයේහි මිදෙල්ල ගහ ළඟ තිබිලා තියෙන පොකුණක්. ඔය පොකුණේ ඉඳලා තියෙන මහානුභාව සම්පන්න නාගරාජයෙක්. ඉතින් මේ නාගරාජයා තමයි තමන්ගේ ඒ නාග භවණයෙන් නික්මිලා භාගිතුන් වහන්සේට සෙවන සැලසුවේ. ඒ සෙවන සැලසීම මෙන්න මෙහෙම එකක්. ඒවම් භෝගේහි පරික්ඛේපේත්ව උපරිමෝද්දනී මහන්තම් පනංකත්වා තිතේ තස්මින් තස්ස පරික්ඛේපබ්බාන්තරේ ලෝහපසාදේ බණ්ඩාගාර ගබ්බපමානෝ අහෝසි. මේ දැන් මේ දරණෙන් වට කර වටකට ගත්තාන් පස්සේ දැන් මේගොල්ලෝ ඇවිල්ලා මේ මේ අපිට පේන විදිහේ ඔය නයි නෙවෙයි මේගොල්ලෝ අර මේ ඔව් අර දිව්‍යනාගයෝ කියන ගණේ අය. හරිය? ඉතින් මෙයා මේ දරණයෙන් වට කරගත්තාම දරණේ ඇතුලේ කොච්චර ඉඩක් තිබුණද කියනවා නම් ලෝවා මහපායේ භාණ්ඩාගාරයේ තරම් විශාල ඉඩක් තිබුණා කියනවා. يعني මේ තරම්වත් ලොකු කාමරයක් ඉඩක් තිබිලා තියෙනවා. තේරෙනවද? නැතුව මේ සර්පයේ කැඟේ ගෑවි ගෑවිනකොට බුදුරජාණන් වහන්සේටත් ඒක පරිබෝධයක්. තේරෙනාද? ඉතින් ලොකෝ ඉඩක් තිබිලා තියෙනවා. හරිය. තස්මා භගවා නිවාතේ පිහිතද්වාර පානේ කෝඨාගාරෙ නිසෙන් නොවිය ජාතු. ඉතින් භාග්‍යතුන් වහන්සේට හරියට දොන දොරජනෙල් වහපු කෝඨාගාරයක් උතුල වැඩි ඉන්නවා වගේ බොහොම පහසුවෙන් වැඩ හිටියයි සතියේ. වෙනවා. නමුත් දැන් චිත්‍රවල තියෙන්නේ අර දරණෙට හිර වෙලා බොහොම අමාරුවෙන් භාගතුන් වහන්සේ වැඩ වුණ විදිහක් නේ පේන්නේ. තේරුණාද? එහෙම නෙමෙයි මේක තිබිලා තියෙන්නේ. අට කතා විස්තර කරනවා. අර දිව්‍ය නාග රාජයා මොකද කරන්නේ? මේ ලෝහා මහා පායේ භාණ්ඩාගාරයේ තන කියන ගබඩා කාමරයේ තරම් විශාල ඉඩ ප්‍රමාණයක් ඇතුලේ හිටින්න තමයි භාගතුන් වහන්සේ වටා දරණ ගහගෙන භාගතුන් වහන්සේට සීතෙන් උෂ්ණයෙන් මෙසිමා දුරවදුරු වලින් පීඩාවක් නොවෙන්න ඒ දවස් අත සෙවන සැලසුයි භාගතුන් වහන්සේ හරියට දොර ජනෙල් වහපු කාමරයක සුවසේ වැඩ වුණා වගේ තමයි මේ සතිය ගත කළේ කියලා අට කතාවේ පැහැදිලි කරනවා. ඒ දවස් හත ඉවර වෙලා වැහිවලා පහ වුණායින් පස්සේ මේ මුචලින්ද නාගරාජයා තමන්ගේ නාග වේශය අතහැරලා තරුණයෙකුගේ වේශය අරගෙන භාගතුන් වහන්සේ ඉදිරියට පැමිණිලා වන්දනා කළා. භාගතුන් වහන්සේ අන්නේ වෙලාවේදී තවත් උදානයක් වදාලා සුඛෝ විවේකෝ තුට්ඨස්ස සුත ධම්මස්ස පස්සතෝ අභ්‍යාපජ්ජං සුඛං ලෝකේ පාන භූතේ සුසංයමෝ සුඛා විරාගතා ලෝකේ කාමානං සමතික්කමෝ අස්මිමානස්ස යෝ විනයෝ ඒතං වේ පරමං සුඛං සුඛා විරාගතා ලෝකේ මේ ලෝකේහි විරාගී බව උතුම්ම සැපයක්. කාමානං සමතික්කමෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ මඩ වලක් වගේ වෙන කාමයන් ඉක්මවා යමින් විරාගී බවට පත්වීම මේ ලෝකේ උතුම් සැපයක්. අස්මිමානස යෝ විනයෝ ඒතං වේ පරමං සුඛං. මේ මමේ කියන අස්මිමානයේ සම්පූර්ණයෙන්ම හිතෙන් අයින් කළා දානවද නැති කළා දානවද ඒක තමයි උතුම්ම සැපය වෙන්නේ කියලා භාගතුන් වහන්සේ උදාහරණයක් වදාලා. භාගතුන් වහන්සේ මෙන්න මේ විදිහට මිදිල්ල රුක මුල දවස් හතක් ගත කරලා අනතුරුව රාජායතන කියන කිරිපලුණුක රුක මුලට වැඩම කළා. භාගතුන් වහන්සේ එතන විවේකයෙන් දවස් හතක් වැඩ වුණායින් පස්සේ තමයි තපස්සු භල්නික කියන වෙලෙන්දෝ උක්කලා කියන ජනපදයෙන් ඒ ප්‍රදේශය හරහා මේ අය ගැල් තවලම් බැඳගෙන ගමන් කරනවා. මේ තපස්සු භල්ලික තපස්සු භල්ලික කියන නම් දෙක පොඩි වෙනස්කම් ඇතුවත් සඳහන් වෙනවා. මහා වග්ගපාලි තපුස්ස භල්ලික කියලා සඳහන් වෙන්නේ. අතින් මේ වෙලෙන්දන්ගේ වෙලෙන්ද සහෝදරයන්ගේ කලින් ජීවිතේ ඥාති දේවතාවෙක් කල්පනා කළා මේ අය ලව්වා භාග්‍යතුන් වහන්සේට ප්‍රථම දානේ පූජා කරවලා මමත් පින් සිදු කරගන්න ඕනේ කියලා. මොකද කළේ අර මේ වෙළඳ සහෝදරයන්ගේ ගැල් මඩේ එරෙන්න සැලැස්සුවා. මඩෙන් ගොඩ ගන්න බැරුව මේ අය ඉතින් තම තමන් අදහන දේවරු සිහිපත් කරලා බාරහාර වුණා. අපිට මේ ගැල් ටික මඩෙන් ගොඩ අරගෙන ඉක්මනට යන්න ලැබෙන්න කියලා. ඊට පස්සේ අර ඥාති දේවතාව පෙනී ඉඳලා ඉඳන් කිව්වා අයං මාරිසා භගවා රාජායතන මූලේ විහෙරති පටමාභි සම්බුද්ධෝ නිදුකාණෙනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මේ රාජායතන ගහමල වැඩ ඉන්නවා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට අත්සොනුයි අග්ගලයි පූජා කරන්න. ඒක ඔබලාට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතී කියලා මතක් කළා. ඊට පස්සේ ඉතින් මේ දෙන්න භාග්‍යතුන් වහන්සේට පූජාවක් අරගෙන ගියා. මොනවද පූජා කරන්න ගෙනිච්චේ? ආන්න. විලඳ මේ පැණි. සිල් සමාදන් වෙලා බොරු කියනවා. ඒවද පූජා කළේ භාග්‍යතුන් වහන්සේට. විලඳ මේ පැණි කියලා දහලා තියෙනවා. එහෙම දහලා තියෙන්නේ. පාලියෙන් සඳහන් කරන්නේ මන්තේනච මදුපිණ්ඩිකායච පතිමානේත මන්ත සහ මදුපිණ්ඩික කියන මේ දෙක මන්ත කියලා කියන්නේ අත්සුණු පාලි සිංහලට කියන්නේ අත්සුණු කියලා කියන්නේ මේ අග්ගල සඳහා ගන්න ආන්න බැදිහාල්. ඒක තමයි අත්සුණු කියලා කියන්නේ. තේරෙනාද? මේ පැණි දාලා ඇනුවෙන් පස්සේ තමයි අපි අග්ගලා කියලා කියන්නේ. ඒක තමයි මధు පින්ඩික කියලා කියන්නේ. මෙන්න මේවා තමයි භාගතුන් වහන්සේට පූජා කළේ. විලඳමී පැණි නෙමෙයි. <laughs> භාගතුන් වහන්සේට විලඳමී පැණි හපල වැඩක් තියෙනවා. දැන් දවස් සති හතක් භාගතුන් වහන්සේ නිරාහාර වැඩ හිටියේ. තේරෙනවද? ඉතින් පොඩ්ඩක් හිතන්න එපා භාගතුන් වහන්සේට කුසගිනිනේ වෙන දෙයක් නේ. ඒ වෙලෙන්ද පූජා කරන්නේ නේ. මෙයාට වඩා නුවණක් තියෙන අය තමයි ඒ වෙළඳ සහෝදරයෝ. යන්න ඒක මතක තියා ගන්න ඕන. මොකද මේ වෙළඳයි මේ පැණිය නෙවෙයි. අය පූජා කළේ මොකද වෙළෙන්දෝ ඒගොල්ලෝ දුර යනකොට මේවා අනිවාර්යෙන් අරන් යනවා බඩගින්නට. අර බැදිහාල් පිටි කරගෙන යනවා ඕන තැනකදී මේ පැණි දාලා ඒවා අනාගෙන ගුලි කරලා ආහාරයට ගන්නවා. දැන් ඉස්සර සිරිපාද යනකොටත් අක්කලා අරන් ගියේ. නේද? අතින් මේ අන්න ඒ විදිහට මේ වෙළඳ සහෝදරයොත් භාගතුන් වහන්සේට මොනවද පූජා කළේ? ඔව්. අත්සුනුයි අග්ගලයි. ඔන්න ඔය දෙජාතිය තමයි පූජා කළේ. අත්සුනු කියලා කියන්නේ අග්ගල හදාගන්න පිටි. හරි ඊට පස්සේ පැණි දාලා ඇනුවයන් පස්සේ මధు පින්ඩික කියලා කියනවා. අග්ගල. ඉතින් මේ අය මේවා පූජා කරන්න අරගෙන ගියාම භාගතුන් වහන්සේට පාත්‍රයක් නැහැ. ඒ බෝසතාණන් වහන්සේගේ පාත්‍රය මේ උඩුගම්බලා යවුවනේ නේද? ඉතින් පාත්‍රයක් නැහැ. ඉතින් භාගතුන් වහන්සේ ආවර්ජනා කළා කොහොමද දැන් මේ තථාගතයන් වහන්සේ දාණය පිළිගන්නේ? ඉතින් තථාගතයන් වහන්සේලා අතට පිළිගන්නේ නැහැ. නකෝ තථාගත හත්තේසු පටිගන්හන්ති. ඇයි අතට පිළිගන්නේ අන්‍ය තීර්ථකයෝ තමයි අතට කෑම පිළිගන්නේ. භාගිතුන් වහන්සේලා අතට කෑම පිළිගන්නේ නෑ. භාගිතුන් වහන්සේලා පිළිගන්නේ හැම වෙලේම පාත්‍රයටමයි පිළිගන්නේ. අතින් අන්න ඒ වෙලාවේදී සතරවරම් රජදරුවන්ට භාගිතුන් වහන්සේගේ සිත දැකීමෙන් එයාටත් කුසල් සිතක් පහළ වුණා. අපි භාගිතුන් වහන්සේට පාත්‍ර හතරක් ගෙනihin පූජා කරන්න ඕන කියලා. ඉතින් ඒගොල්ලෝ ඉස්සල්ලා භාගතුන් වහන්සේට මණික් වර්ණයෙන් යුක්ත කියන්නේ ඒ අය ඉස්සල්ලා මේ මේ මාණික්කමේ පාත්‍ර පිළිගන්නන්න හැදුවයි කියලා අට කතාවේ සඳහන් කරනවා. ඉතින් භාගතුන් වහන්සේ නොපිළිගත්ත නිසා ඊට පස්සේ භාගතුන් වහන්සේට සෛලමය කියන්නේ ගලින් නිර්මිත පාත්‍ර හතරක් මේ හතර දෙනා හතර පැත්තෙන් ගෙනල්ලා පිරිනැමුවා. භාගිතුන් වහන්සේ පාත්‍ර හතරම පිළි අරගෙන හතර දෙනාටම අනුග්‍රහ පිණිස එකක් වෙන්න අදිෂ්ඨාන කරලා ඒ පාත්‍රයට තමයි මේ අත්සුණුයි අග්ගලයි පිළි අරගෙන දානේ වැළඳුවේ. ඊට පස්සේ මේ වෙළඳ සහෝදරයෝ දෙපළ භාගිතුන් වහන්සේ සමග දැහැමි පිළිසඳරේ යෙදුණයින් පස්සේ මෙයාට තේරුම් ගියා මේ ලෝකයට බුද්ධ රත්නය පහළ වෙලා ධර්ම රත්නය පහළ වෙලා ඉතින් මේ අය බොහොම බුද්ධිමත් වෙහෙලන් සහෝදරවරු දෙන්නෙක්. ඉතින් මෙතු මේ අය ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙතන් පටන් පිහිට කර ගන්න තීරණය කරගෙන භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පවසා සිටියා. ඒතේ මයං භාන්තේ භගවන්තං සරණං ගච්ඡාම ධම්මං ච උපාසකේනෝ භගවා ධාරේතු අජ්ජතග්ගේ පානුපේතේ සරණං ගතේ ස්වාමීනි අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව මෙතෙන් පටන් පිහිට කර ගන්නවා. භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්ම රත්නයත් මෙතෙන් පටන් පිහිට කර ගන්නවා. අද පටන් බුද්ධ රත්නයත් ධර්ම රත්නයත් සරණ ගිය උපාසකවරුන් හැටියට අපව දරා ගන්නාසේක්වා කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලමින් ඒ අය ලෝකේහි ප්‍රථම ද්වේවාචික උපාසකවරු දෙන්න බවට පත් වුණා. ඉතින් මෙතුමන්ලාට ලැබිච්ච ඊට පස්සේ භාගිතුන් වහන්සේගෙන් මෙතුමන්ලා ඉල්ලා හිටියා ස්වාමීනි අපට භාගිතුන් වහන්සේ වෙනුවෙන් වැඳ පුදා ගන්නට සුදුසු පූජා වස්තුවක් ලබා දෙන්න කියලා. භාගිතුන් වහන්සේ තමන් වහන්සේගේ සිරස පිරිමැදලා මේ දෙපළට කේශ ධාතු මිටක් ලබා දුන්නා කියලා සඳහන් වෙනවා. මේ කේශ ධාතුන් වහන්සේලාගෙන් කොටසක් ලංකාද්වීපයටත් මේ අය වැඩම කරවාගෙන ඇවිල්ලා ලංකාද්වීපේ නැගෙනහිර වෙරළේ තිරියායි ගිරිහානු චෛත්‍ය රාජයන් වහන්සේ තුල ඒකේශ ධාතුන් වහන්සේලා තැන්පත්ව තියෙනවා කියලා ඓතිහාසික වශයෙන් සඳහන් වෙනවා. තවත් ස්ථාන ගණනාවකම ඒකේශ ධාතුන් වහන්සේලාගෙන් කොටස් තැන්පත්ව තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට හත්වෙනි සතියත් අවසන් වුණා. අනතුරුව භාග්‍යතුන් වහන්සේ එතනින් නැගී හිටලා වැඩම කළා නැවතත් තමන් වහන්සේ කලින් පස්වැනි සතිය ගත කරනකොට වැඩ හිටපු අජපාල නිග්‍රෝධ මූලයට. දැන් මේ අතරතුරේ අර තණ්හා රතිරගා යනාදී මාර දූවරුන්ගේ පැමිණීම එහෙම පස්වැනි සතියේදී සිද්ධ වුණා. ඉතින් විනය පිටකයේ ඒක ගැන සඳහනක් නැහැ. නමුත් සංයුත්ත නිකාය මාර සංයුත්තේ පිළිබඳවත් සඳහන් වෙනවා. ඉතින් ඕවා ගැනත් අද කාලේ නානාවිද විකාර මත තියෙනවා. තේරෙනාද? ඔය මාර දූවරු ආපු ඒවා ඒවා නිකන් මේ අද මාර කියන්නේ ඒගොල්ලෝ මේ මාර දූවරු නෙමෙයි ඕවා තණ්හා රති රගා කියන්නේ මේ කෙලෙස් කියලා ඔහොම විකාර කතා කියනවා. නමුත් මාර සංයුත්තේ පැහැදිලිව සඳහන් වෙනවා මේ තණ්හා රති රගා කියන තුන් දෙනා ඇවිල්ලා වසවත්ති මාරදීව පුත්‍රයාගේ දූවරු කියන එක පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. හරිය ඉතින් භාග්‍යතුන් වහන්සේ නැවතත් අජපාල නිග්‍රෝධ මූලයේ වෙත වැඩම කරලා ධර්ම ගම්භීරතාව ආවර්ජනය කළා. භාග්‍යතුන් වහන්සේට මේ විදිහේ විතර්කයක් පහළ වුණා. අධිගතෝ කෝම්‍යායන් ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ ඒ කිව්වේ තථාගතයන් වහන්සේ අවබෝධ කළ ධර්මය බොහොම ගැඹුරු එකක්. දුද්දසෝ දකින්න බොහොම අමාරුයි. දුරනුබෝධෝ අවබෝධ කරගන්න බොහොම අමාරුයි. සන්තෝ පනීතෝ අතක්කාවචරෝ මේක බොහොම ශාන්ත සියුම් තර්කයෙන් නොපැමිණිය හැකි. පඬිත වේදනිය නිපුණෝ පඬිත වේදනිය සියුම් වූ නුවණැත්තන් විසින් අවබෝධ කරගත යුතු ධර්මයක්. ආලේරා ආලේරාමා කෝ ආලේරාමා කෝපනායන් පජ ආලේ රත ආලේ සාමුදිතා. නමුත් මේ සාමාන්‍ය ලෝකයා මේ ප්‍රජාව පංචකාමයන් කෙරෙහි ඇලීලා ගැලීලා ඒකේ බැසගෙන තමයි ඉන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි ඇලීලා බැඳිලා බැසගෙන තමයි ඉන්නේ. හරිය? ඉතින් එහෙම පිරිසකට ඉතින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කිව්වහම කවුරුත් ඉතින් හ්ම් හ්ම් කියලා නිකන් ඉන්නවා. ඉතින් තව විදිහකින් කියවනවා මොනවද? ගෙවල් දොරවල්, යාන වාහන. ආ එතකොට දූ දරුවෝ, වතු පිටි දේපොළ. ඕවනේ. නේද? දැන් මේ අය බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් මේ අය කැමති වෙන්නේ මේ අයත් බැඳිලා ඉන්නේ වට නෙමෙයිද? ද නැද්ද? ඔව්ද නැද්ද? ආන්න හරි. ඉතින් එතකොට දැන් මේ අය ගැන නෙමෙයිද මේ කියන්නේ ආලේ රාමා කෝපනායන් පජ ආලේ රත ආලේ සම්මුදිතා කියලා. මේ අය ගැනද වෙන පිරිසක් ගැනද? ආ මේ අය ගැන තමයි මේ කියන්නේ. හරිද? ගෙවල් දොරවල් වලට බැඳීලා, අඹ දරුවන්ට බැඳීලා, දුව දරුවන්ට බැඳීලා, වස්තුව දේවලට බැඳීලා, යාන වාහන වලට බැඳීලා. මේවයින් ගැලවෙන්න හිතක්වත් නැති පිරිසකට මේ ගැඹුරු ධර්මයේ කියා දෙන්න යුතුයද කියලා භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා. මේ ඇයට මොකද හිතෙන්නේ? මේ අය හිතන ක්‍රමයට මේ ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න කියා දෙන්න යුතුයද නැද්ද? ඈ <laughs> දැන් බලන්න තමන්ගේ දරුවෙක් gederin ටිකක් ඈත් වෙලා හිටියොත් එනකන් කල්පනා කර කර ඉන්නවා මේ ළමයා කීයට දෙන්නේ බස් එකෙන් බැස්සත් තනියම දෙන්නේ නැද්ද හොඳ අම්මලා කල්පනා කරන්නේ නැද්ද ප්‍රේ පේන්නේ නැතුව ඩිංගක් හිටියොත් එහෙම අර දරුවටත් වදේ ඉන්න බෑ gederena තේරෙන සමහරව මලේ ඉන්නවා නිදා ගන්න නැතු දැන් දරුවෙක් වැඩට ගිහිල්ලා එනකන් ඩිංගක් හරි බරක් වුණොත් ඒ දරුවා එනකන් ඇහැරගෙන දොරකොඩට වෙලා බලාගෙන ඉන්නවා ළමයා එනකන් කියලා නැද්ද එහෙම අම්මලා ඉන්නවා ළමයෙකුට ලෙඩ වෙන්න ඕන බලන්න පොඩ්ඩක් අර අම්මා ලෙඩ වෙලා ළමයාට වඩා නැද්ද එහෙම නේද එතකොට ඒ වගේ එතකොට ඒකෙන් පේන්නේ මේ මේ කාම සම්පත් වලින් වෙන් වෙලා ඉන්න තියෙන අමාරුවනේ මම ඉතින් සුළු උදාහරණ කිව්වා කියලා. ඉතින් මේ අය දන්නව නැතයි. තම තමන්ගේ අත්දැකීම් තම තමන් මේවට කොච්චර බැඳිලා ඉන්නවද, ගැලිලා ඉන්නවද, එක නිමේෂයක් මේ කාමයන්ගෙන් වෙන් වෙ ඉන්න එක කොච්චර අමාරුද කියන එක මම කියා දෙන්න ඕනේ නේද? ආන්නේ එකයි භාග්‍යතුන් වහන්සේ වදාළ මේ පොදු ලෝකයා මෙහෙම පිරිසක්. මේ ඇයට මේ කාමයන්ගෙන් ඈත් වෙලා ඉන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒකේ බැඳිලා බැසගෙන තමයි ඉන්නේ. තේරුණාද? ඉතින් භාග්‍යතුන් වහන්සේ ආවර්ජණය කරනවා එහෙම පිරිසකට හරිද මේ කාමයන්ගෙම ඇලිලා බැඳිලා බැසගෙන ඉන්න පිරිසකට දුද්දසං දුද්දසං ඉදන්ඨානං යතිදං ඉදප්පච්චයතා පටිච්ච සමුප්පාදෝ එහෙම පිරිසකට හේතුන් නිසා මේ පටිච්ච සමුප්පාදය අනුව දුක හට ගන්නවා කියන එක බොහොම පහසු කතන්දරයක් නෙමෙයි ඒගොල්ලන්ට අවබෝධ කරගන්න. තේරුණාද? මොකද මේ අයගේ හිතේ තියෙන ප්‍රශ්නේ පටිච්ච සමුප්පාදේ නෙමෙයි මොකද්ද තියෙන ප්‍රශ්නේ? ගෙවල් දොරවල් වල තියෙන ප්‍රශ්න තව වැඩි හරිය තියෙන්නේ නැද්ද හොඳ? ඕද නැද නැත්තම් නැහැ කියනවා. අන්න ඒක තමයි කියන්නේ. තේරෙනවද? දැන් මේ අයට පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න බැරි වෙච්ච එක දුරස්ත ප්‍රශ්නයක්. ඊට වඩා gedara තියෙන දහසකුත් එකක් ප්‍රශ්න අද අදම විසඳ ගන්න ඕනේ. තේරෙනවද? ඉතින් දැන් මේ අය පළමුවෙන් විසඳුම් කැමති වෙන්නේ කෝකටද? පටිච්ච සමුප්පාදය විසඳ ගන්න එකද අද අද gedara තියෙන ප්‍රශ්න විසඳ ගන්න එකද? අන්න ඒක තමයි කියන්නේ. තේරෙනවද? ඉතින් එහෙම පිරිසකට මේ අවිජ්ජා පත්‍ය සංඛාර කියන්නේ මේකයි. සංඛාර පත්‍ය විඥානං කියන්නේ මේකයි කියලා. ඉතින් අපිත් ඉතින් කොහොම හරි කුල රේලා වෙනකම් මේවා කී කියා දෙනවා. හරි. ඉතින් ඒවා බොහෝ වෙලාවට මෙතන ඉන්නකම් ඔව් ඔව් එහෙම තමයි එහෙම තමයි කියලා අහගෙන ඉන්නවා. ගෙදර ගියාන් පස්සේ ඔක්කොම අමතකයි ගෙදර තියෙන ප්‍රශ්න දිහා බලන්න ගියා. ඉතින් මොකද කරන්නේ? හරිද? ඉතින් ඒකෙන් තමයි භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා. ඉතින් මේ කොහොමද මේව පිරිසකට මේ පටිච්ච සමුප්පාදය කියලා දෙන්නේ? මේක අවබෝධ කරන්න ලේසි නෑ. හරිද? ඊටත් වඩා අමාරුයි. මොකද්ද? පටිච්ච සමුප්පාදයේ තේරුම් ගන්න එක එච්චර අමාරු නම් ඉදම්පි කොටාන සුදුද්දස. ඊටත් වඩා බොහොමත්ම අමාරුයි මෙන්න මේ කාරණේ තේරුම් ගන්න එක. යදිදන් සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ තෘෂ්ණාව ඉතිරි නැතුව ශේකිරීමෙන් ප්‍රහාණය වීමෙන් ඉතිරි නැතුව මේ සියලු දුක් නිරුද්ධ වෙනවා කියන කාරණේ තේරුම් ගන්න එක ඊටත් අමාරුයි. ඇයි? දැන් මේ අය තුරුල් කරගෙන ඉන්නේ මොකද්ද? ආ තෘෂ්ණාවනේ තුරුල් කරන් ඉන්නේ. ඉතින් තුරුල් කරන් ඉන්න එක අතහරින්න කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ලේසිද අමාරුද? ඈ? ලේසිද අමාරුද? අමාරුයි. ආන්න ඒකයි. ඉතින් භාගිතුන් වහන්සේ ගමන ආවර්ජනය කළ අහංච කොහබන ධම්මං දේශේ. ඉතින් මේ වගේ ලෝකයකට නම් තථාගතයන් වහන්සේට බණ කියන්න සිද්ධ වෙන්නේ. ඒ දේශනා කරන ධර්මයේ තේරෙන්නේ නැත්තම් තථාගතයන් වහන්සේට ඒක වෙහෙසක් විතරයි. තේරුණාද? ඒකෙන් හින්දා භාගිතුන් වහන්සේ කල්පනා කළා එහෙනම් තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ තමන් වහන්සේගේ ශ්‍රී හර්දයේ දරාගෙන විවේකීව වැඩ ඉන්නවා. නොතේරෙන ලෝකයකට මේක දේශනා කරන්න ගියොත් තථාගතයන් වහන්සේට ඒක නිකන් වෙහෙසක් විතරයි කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා කිච්ඡේන මේ අධිගතං හලං දානි ප්‍රකාසිතුං රාග දෝෂ පරිතේහි නායං ධම්මෝ සුසම්බුද්ධෝ පටිසෝතගාමින් නිපුනං ගම්භීරං දුද්ද සංඝනෝ රාග රත්තාන දක්ඛන්ති තමොක්ඛන්දේන ආවටාති භාග්‍යතුන් වහන්සේ වදාන කිච්චේන මේ අධිගතං අලන්දානි ප්‍රකාශිත මේ ධර්මයේ තමන් වහන්සේ අවබෝධ කරගත්තේ බොහෝම දුකසේ තමන් වහන්සේනේ දන්නේ ඒකේ අමාරුව මනෝ ප්‍රනිධාන කාලෙහි පටන් 20 අසංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පාරමී ධර්මයන් ඇසීස් මාස්ලේ පවා දීලා ජීවිතේ පවා නැති කරගෙන මේ සම්බුද්ධත්වයේ වෙනුවෙන් මේ ධර්මය අවබෝධ කරගන්න තමන් වහන්සේගත් උත්සාහය අමාරුව දන්නේ තමන් වහන්සේ පමණ අපිට ඒක හිතා ගන්නවත් බෑ. තේන්න. අපිට ඉතින් මේ අපිට කියලා කියන්නේ මට නම් පුළුවන් තරම් පරිසම් වෙනවා. නමුත් ඉතින් මේ මේ විදිහට ධර්මයේ විකෘති කරන එක ලේසි. මේක අවබෝධ කරගන්න ගත් උත්සාහය කොහොම උත්සාහයක්ද? තේන්න. ඉතින් මේ රාගයෙන්, ද්වේෂයෙන්, නෝයෙන් යට වෙච්ච බිරිසකට මේකට කියලා තේරෙන්නේ නැත්තම් මේ අයට. තමන් වහන්සේට මේක වෙහසක් විතරක් නම් නොකිය ඉන්න එක තමයි හොඳ කියලා භාග්‍යතුන් වහන්සේ ආවර්ජනය කළා. පටිසෝතගාමින් නිපුණං ගම්භීරං දුද්දසං අනු මේ ධර්මය උඩුගම් බලා යන එකක්. ගඟ ගලාගෙන යන අතට යන එකක් නෙමෙයි. ලෝක යන අත අතර යන එකක් නෙමෙයි. ලෝකෙට ප්‍රතිවිරුද්ධව යන එකක්. මේක බොහොම ගැඹුරු, දකින්න අමාරු, බොහොම සියුම් ධර්මයක්. රාගයෙන් රක්ත වෙච්ච අයට මේක අවබෝධ කරගන්න අමාරුයි කියලා ආවර්ජනය කළා. ඉතින් මෙන්න මේ විදිහට දැන් භාගතුන් වහන්සේ කීත නැමුනේ කුමක් සඳහාද? ඔව් අපොසුක්කතාය චිත්තං නමති නෝ ධම්මදේශනා භාගතුන් වහන්සේ විවේකීව වැඩි ඉන්නවා කියලා හිතාගත්ත බණ කියන්න උවමනා නැත කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේදී තමයි සහම්පති බ්‍රහ්ම රාජයා භාගතුන් වහන්සේගේ සිත තමන්ගේ සිතින් දැනගෙන එයා බොහෝම සංවේගයකටපත් වුණා. එතුමා බොහෝම සංවේගයකටපත් වුණා. ඇයි මෙතුමා සංවේගයකටපත් වුනේ? ඈ මේ සහම්පති බ්‍රහ්මරාජයා කියලා කියන්නේ සුළුපටු කෙනෙක් නෙමෙයි. කවුද මේ? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පැවතිච්ච කාලේ සහක නමින් හිටපු ස්වාමින් වහන්සේ අනාගාමී ඵලයටපත් වෙලා බ්‍රහ්ම ලෝකේ පහළ වුණා. බ්‍රහ්ම ලෝකයේ පහළ වෙලා එහෙදි අරහත්ත්වයටපත් වුණා. එතුමා තමයි මේ සහම්පති බ්‍රහ්මරාජ කියන්නේ අරහන්ත බ්‍රහ්මරාජයෙක්. බුද්ධ ශාසන දෙකක් එතුමාට සම්බන්ධයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ කාලේ අනාගාමි ඵලයටපත් වෙලා බ්‍රහ්ම ලෝකේ පහළ වුණා. දැන් වැඩ ඉන්නේ අරහන්ත බ්‍රහ්මරාජයෙක් හැටියට. ඉතින් ඒකෙන්ද බුද්ධ ශාසන දෙකම හොඳට දාන්න. එතුමා බොහෝම සංවේගයටපත් වුණා නස්සතිවත බොහෝ ලෝකෝ විනස්සතිවත බොහෝ ලෝකෝ යත්‍රහි නාම තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස අපොසුක්කතාය චිත්තං නමති නෝ ධම්මදේශනාය අනේ මේ ලෝකයේ නැසින නැසෙන්නයි යන්නේ විනාශ වෙන්නයි යන්නේ මේ ලෝකයට බොහෝම කලාතුරකින් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා එතුමන් වහන්සේ ලෝකයට ධර්ම දේශනා නොකළොත් එහෙම ඊට වඩා විපත්තියක් මේ ලෝකයට නැහැ කියලා එතුමා මොකද කළේ හරියට ශක්තිමත් මිනිසෙක් අකුලපු වතක් දිඟු කරන්නා හා සමාන ෂණයකින් නැත්නම් අකුලව දිඟු කරපු දිඟු කරපු වත අකුලනවා හා සමාන ෂණයකින් බ්‍රහ්ම ලෝකයෙන් අතුරුදහන් වෙලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පහළ වුණා පහළ වෙලා පොරවාගෙන හිටපු උතුරු සළුව ඒකාංශ කරලා පොරවාගෙන දකුණු දන හිස බිම ඇනගෙන අනිත් කකුල නමාගෙන ඇදලි බැඳගෙන භාගතුන් වහන්සේට ආරාධනා කළා. දේසේතු භන්තේ භගවා ධම්මං දේසේතු සුගතෝ ධම්මං ස්වාමීනි භාගිතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනසේක්වා සුගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනසේක්වා සම්ති සත්ත අපරජක්ඛ ජාතිකා මේ ලෝකයේ ඉන්නවා කෙලෙස් තුනී සත්‍යෝ අස්සවනතා ධම්මස පරිහායති. ඒගොල්ලොන්ට ධර්මයේ අහන්න නොලැබුණොත් එහෙම ඒගොල්ලොන්ට ධර්මයේ දුකින් මිදෙන්න තියෙන අවස්ථාව නැතුව යනවා. භවිස්සanti ධම්මස අඤ්ඤාතාරු. මේ ධර්මය අවබෝධ කරගන්න පිරිසකුත් ඒ කාන්තේම පහළ වෙනවා කියලා භාගිතුන් වහන්සේට ධර්ම දේශනා කරන්නට ආරාධනා කළා. ආරාධනා කළා තවදුරටත් ගාථා වලිනොත් මේ බ්‍රහ්මරාජයා පවසා සිටිය පාතුර හෝස්සී මගධේසු පුබ්බේ ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තිතෝ අපාපුරාය අපාපුරේ තං අමතස්ස ద్వාරං සුනන්තු ධම්මං විමලේනානුබුද්ධං සේලේ යථා පබ්බත මුද්ධ නිට්ඨිතෝ යථා පිපස්සේ ජනතං සමන්තතෝ තතෝපමන් ධම්ම මයං සුමේධ පසාධ මාරුයිහ සමන්ත චක්ඛෝ සෝකාවතින් නං ජනතමපේ ජනතමපේත සෝකෝ අවෙක්ඛස්සු ජාති ජරා විභූතං උට්ටේහි වීර විජිත සංඝාම සත්ථවාහ අනන විචර ලෝකයේ දේශේසු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සති යනුවෙන් මේ බ්‍රහ්ම රාජා භාගතුන් වහන්සේ උනන්දු කෙරෙව්වා බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මේ නොඑක් ශාස්ත්‍රවරු මේ මගදෙහි පහළ වෙලා ඒගොල්ල බුදවරු හැටියට පෙනී හිටලා අසුද්ධ ඉගැන්වීමක් නැත්තම් කෙලෙස් සහිත ඉගැන්වීමක් ඒගොල්ලෝ හිතලා හිතලා මේ ලෝකෙහි පැතිරෙව්වා. ඉතින් නමුත් දැන් ලෝකයේට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා සිටිනවා භාගිතුන් වහන්සේ මේ අමාදොර විවර කර දෙනසේක්වා කියලා ආරාධනා කළා. හරිය I think මේ බ්‍රහ්ම රාජයාගේ ආරාධනාවත් එක්කම භාග්‍යතුන් වහන්සේ මොකද කළේ? ලෝකේ දිහා බලවදාලා. ලෝකේ දිහා බලවදාරනකොට බුදුරජාණන් වහන්සේට පෙනී ගියා ලෝකය හරියට නෙළුම් පොකුණක් වගේ. නෙළුම් පොකුණක තියෙනවා වතුර යට තියෙන මඩේ තියෙන නෙළුම් කැකුළු තියෙනවා. සමහර නෙළුම් කැකුළු තියෙනවා ඒවා මදක් උඩට නැගිලා තියෙන්නේ. සමහර නෙළුම් කැකුළු තියෙනවා වතුරෙන් උඩට ඇවිල්ලා අවුව වැටිච්ච හැටි, ඉරෙලිය වැටිච්ච හැටි ඉක්මනට පිපෙන. හරිය අන්න ඒ වගේ මේ ලෝකෙත් ඉන්නා වූ විවිධ පුද්ගලයන් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ බුදු වැසින් දැක්කා. සමහරුන්ගේ කෙලෙස් බොහෝම වැඩි, සමහරුන්ගේ කෙලෙස් බොහෝම අඩුයි, සමහරුන්ගේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥාදී ඉන්ද්‍රිය බොහෝම තියුණුයි, සමහරුන්ගේ ඉන්ද්‍රිය ධර්ම බොහෝම බලවත්. කියන්නේ සමහරුන්ගේ ඉන්ද්‍රිය ධර්ම බොහොම මෘදුයි. සමහරුන්ට හොඳට කරුණු අවබෝධ කරවන්න පුළුවන්, සමහරුන්ට කරුණු අවබෝධ කරන්න බෑ. සමහරු පරලෝව බය ඇතිව ඉන්න අය, සමහරුන්ට පරලෝව ගැන බයක් නැහැ. මෙන්න මේ විදිහේ විවිධාකාර ආකාර පැවතුම් ඇති පුද්ගලයන් පිළිබඳව භාගිතුන් වහන්සේ දැක්කා. දැකලා ඉතින් අර කොටසක් ඉන්නවනේ මේ ධර්මය අවබෝධ කරගන්න සුදුසු. ඒ අය වෙනුවෙන් ධර්ම දේශනා කරන්න භාගිතුන් වහන්සේ තීරණය කරගත. තීරණය කරගෙන බ්‍රහ්මරාජයාට පිළිතුරු වශයෙන් වදාලා අපාරුතාතේ සං අමතස්ස ద్వාරා යේසෝතවන්තෝ පමුංචන්තු සද්ධං විහිංස සංඤීප ගුණං නභාසින් ධම්මං පනීතං මනුජේසු බ්‍රහ්මේති භාගතුන් වහන්සේ වදාලා බ්‍රහ්මය දැන් මේ අමාදොර ඇරලයි තියෙන්නේ මේ ධර්මය අහන්න කැමතුව කැමැති අය ශ්‍රද්ධාව මුදාහරිත්ත මොකද්ද මුදාහරින්න කියන්නේ ශ්‍රද්ධාව මුදාහරිත්ත මොකද්ද සද්ධා කියන්නේ හ්ම් මොකක්ද සද්ධා කියන්නේ? ආන්න හරි සද්ධාති තථාගතස්ස බෝධින් භාග්‍යවත් වූ අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මයේ ස්වාක්ඛාතයි ශ්‍රාවක සංඝ රත්නයේ සුපටිපන්නයි කියලා හිතේ ඇති වෙන බලවත් විශ්වාසයේ චිත්ත ප්‍රසාදයට කියන සද්ධා. අන්නේ සද්ධාව මුදාහැරලා තමයි මේ සද්ධර්මයේ අහන්න කියලා කියන්නේ. කියන්නේ සැකයෙන් දෙගඩියාවෙන් එහෙම නෙමෙයි. විහිංසසඤ්ඤේ පගුණන්න භාසින් තථාගතයන් වහන්සේට වෙහෙසක් වෙයි කියලා තමයි ධර්මයේ දේශනා නොකර ඉන්න කියලා ඉස්සෙල්ලා හිතුවේ. කියලා මෙන්න මේ විදිහට භාගිතුන් වහන්සේ බ්‍රහ්මරාජයාට මතක් කළා. ඉතින් බ්‍රහ්මරාජයා දැනගත්තා. දැන් ඉතින් හරි භාගිතුන් වහන්සේ දැන් ධර්ම දේශනා කරන්නට අදහස් කරගෙනයි සිටින්නේ කියලා භාගිතුන් වහන්සේට වන්දනමාන කරලා Taman පැමිණි කටයුත්ත සම්පූර්ණ වෙච්ච නිසා බ්‍රහ්ම රාජය එතනින් අතුරුදහන් වෙලා පිටත් වුණා. ඉතින් මෙන්න මේ විදිහට එකෙන් පේනවානේ මේ බුදුරජාණන් වහන්සේ කොපමණ කරුණාවකින්ද මේ සද්ධර්මයේ දේශනා කරන්න තීරණය කළේ කියන එකනේ. බුදුරජාණන් වහන්සේ තුල ඇතිවෙච්ච කරුණාව හිතාගන්නටත් බැරි තරමයි. මේ භාගතුන් වහන්සේට ලෝකයේ දිහා බැලුවාම පේනවා කොච්චර සීමිත පිරිසක්ද මේ ධර්මය අවබෝධ කරගන්න හැකියාව තියන අය ඉන්නේ. වැඩි පිරිසක් කොහොම ආයද? ඈ සසරටම වැටිච්ච අය සසරම බැසගත් අයයි. බොහොම සුළු පිරිසකට තමයි මේ සසර දුකෙන් මිදහස් වෙීමේ හැකියාව ශක්තිය තියෙන. ඉතින් අන්න ඒ අය වෙනුවෙන් කරුණා උපදවාගෙන තමයි භාගවත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට ධර්ම දේශනා කරන්න තීරණය කළේ. අනතුරුව භාග්‍යතුන් වහන්සේ ආවර්ජනය කළ බැලුවා කාටද ඉස්සෙල්ලාම ධර්ම දේශනා කරන්න කියලා. කාටද මේ ධර්ම ඉක්මනින්ම අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. අනෙතනදී භාග්‍යතුන් වහන්සේට මතක් වුණා සිහිපත් වුණා මේ ආලාර කාලාම තාපසතුමා බොහොම නුවණැති කෙනෙක්. බොහෝ කාලයක් සමාපatti බලෙන් කෙලෙස් යටපත් කරගෙන හිටපු කෙනෙක්. මේ ආලාර කාලාම තාපසතුමාට ධර්මයේ දේශනා කරොත් ඔහුට පුළුවන් ඉක්මනටම ධර්මය අවබෝධ කරගන්න කියලා. එහෙම ආවර්ජනය කරනකොටම එක්තරා దేవතාවෙක් භාගතුන් වහන්සේට නොපෙනී හිටිමින් කියා හිටියා සත්තාහ කාලකතෝ භන්ති ආලාර කාලාමු ස්වාමීනි ආලාර කාලාමතුමා මරණයටපත් වෙලා දැන් හරියටම දවස් 7යි සතියක් ගත වෙලා කියලා. ඒත් එක්කම භාගතුන් වහන්සේටත් ඥානය ඇති වුණා සත්තාහ කාලකතෝ ආලාර කාලාමු ආලාර කාලාම තාපසතුමා මරණයටපත් වෙලා දවස් 7ක් කියලා. ඉතින් භාගිතුන් වහන්සේට ඒ වෙලාවේදී ලොකු සංවේගයක් ඇති වුණා. මහා ජානීයෝ කෝ ආලාරෝ කාලාමෝ සචේහිසෝයි මන්දම්මං සුනේය කිප්ප මේ වාජානීය. මේ ආලාර කාලාම තාපසතුමාට උනේ ලොකු පාඩුවක්, ලොකු පරිහානියක් උනේ. මෙතුමාට ධර්මය අහන්න ලැබුණා නම් එහෙම ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්න තිබුණා නේද කියලා භාගිතුන් වහන්සේට සංවේගයක් ඇති වුණා. එතකොට දැන් මෙතුමා කොහෙද ඉන්නේ? හ්ම්? අසඤ්ඤතාලේ බොරු කියන්නේ පා. අන්න හරි අරූපාවචර බ්‍රහ්ම ලෝකවල කොයි ලෝකෙද? ආ ආකින්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකේ ඉන්නවා කියන එක තමයි ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. ඉතින් අය යතුමාට එහෙ ඉඳගෙන බැරිද ධර්මය අහන්න? එහෙම කෝ බැරි? ඉතින් ආකින්චඤ්ඤායතනේ තියෙනවා කියන සංඥා තියෙනවා කියන එක. දැන් මේ අය අහලා තියෙන ආකින්චඤ්ඤායතනේ සංඥා නැහැ කියලාද? මට පේන්නේ පන්තියක් දාලා මුල හිටම එකේ පන්තියේ ඉඳන් ධර්මයේ උගන්වාගෙන යන්න වෙනවා. තේරෙනවද? එතන වෙලා තියෙන. අයි අතනින් මෙතනින් එහෙන් මෙහෙන් අහලා දැන් ඔක්කොම එහෙන් මෙහෙන් ටිකෙන් ටික දැනගත්තු දේවල් තමයි ඔළුවේ තියෙන්නේ. තේරෙනවද? සංඥා නැත්තේ අසඤ්ඤ තලයේ විතරයි. තේරෙනවද? මොකද අසඤ්ඤ තලයේ සිත් පහළ වෙන්නේ නැහැ. අසඤ්ඤ තලයේ සංඥා නැහැ. ආකින්චඤ්ඤායතනෙහි සංඥා තියෙනවා. හරිද? නේව සංඥානා සංඥායතනේ තැත්තෙත් නැති නැත්තෙත් නැති තරමට සංඥාව සිවුම් වෙලා ඒත් සංඥා තියෙනවානේ. තේරෙනවද? එතකොට ආකින්චඤ්ඤායතනේ සංඥා තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින බ්‍රහ්ම රාජීන්ට නැත්නම් බ්‍රහ්මීන්ට නැත්නම් සත්ත්වීන්ට හරි කාට හරි ඒ අයට කලින් සෝවාන් මාර්ග චිත්තය පහල කරගෙන නැත්තම් ඒ ලෝකවල ධර්මය අවබෝධ කරන්න බෑ. තේරෙනවද? කලින් සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච සත්පුරුෂයෙක් අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපන්නොත් එහෙදි ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඊතුරු මාර්ගඵල ලබන්න පුළුවන්. හරිය. ඒ මොකද? ඈ මොකද? තාම කාරණේ අහුවුන්නේ නැන්ද? වහනා මහත්මයාවත් කියන්නකෝ බලන්න. ආන්න බලන්න. අර මේ මහත්මයා නිතර බණ අහනවනේ. ධර්මයේ පොතපත කියවනවා. හරිද? ශ්‍රාවකයන් හැටියට ධර්මය අවබෝධ වෙන්න නම් විශේෂයෙන් බාහිරින් ලැබෙන්න ඕන කරුණු දෙකක්. මොකද්ද? ආන්න හරියි. සත්පුරුෂ ඇසුරත් සද්ධර්ම ශ්‍රවණියත් දෙක ලැබෙන්න ඕන ශ්‍රාවකීන්ට පරතෝഘോഷ ප්‍රත්‍යයෙන් තමයි ධර්මය අවබෝධ වෙන්නේ. හරිද? එතකොට බුදුරජාණන් වහන්සේගෙන් හෝ බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් හෝ සතරපද ගාතාවක් තරම්වත් අහන්න ලැබෙන්න ඕන. ඉතින් අරූපාවචර බ්‍රාහ්මයන්ට අහන්න බැරිද? ඈ? අහන්න බැරිද? අන්න හරි. අරූපාවචර කියන්නේ ඒකයි. එහෙ රූප නැහැ. ආ, කන් නැහැ. ඉතින් කොහොමද අහන්නේ? නැහැ නෑ රූප නෑ මොනවත්. රූප නෑ. නාම ධර්ම විතරයිනේ. ඉතින් කිසිම රූපයක් සටහනක් නෑ. ඉතින් කොහොමද අහන්නේ කියන දෙයක්. අන්න ඒකෙන්ද තමයි ආලාර කාලාම තාපසතුමාට ධර්මය අවබෝධ නොවේනේ. දැන් ඉතින් එහෙ කල්ප ගාණක් ඉන්නවා. හරිද? මහා කල්ප මතක හැටියට 60000ක් එතුමාට ආවිස තියෙනවා. හරිද? ඉතින් බුදවරු කී නමක් පහළ වෙලා පින්නම් පාලයිද කියන්න බෑ ඒ කාලය තුල. තේරුණාද? ඉතින් එතකොට එතේ තාක් එතුමා පෘථග්ජනයෙක් හැටියට බ්‍රහ්මයෙක් හැටියට එහෙ ඉඳලා ඉතින් චුත වෙන කාලෙක චුත වෙලා ආයිත් එතුමා වැටෙන්නේ කොහාටද? මේ අනන්ත අප්‍රමාණ දුක් ඇති සංසාරෙටම තමයි ආයිත් වැටෙන්නේ. ඉතින් අනතොට බලන්න භාගතුන් වහන්සේ තුළ කොච්චර අනුකම්පාවක් පහළ වෙන්න ඇද්ද ඒ වෙලාවේ. දවස් 7ක් මෙතුමාට ජීවත් වෙන්න තිබ්බනම් මෙතුමා සමහරලාට රහතන් වහන්සේ නමක්. ඒ භාග්‍ය නැතුව ගියා. ඉතින් බලන්න මේ මේ වගේ අපට කොච්චර මේ කේස් ගහින් මේ භාග්‍ය ගිලිහි ගිහින් ඇද්ද මේ වෙනකොට. ඒකයි අපි හිතන්න ඕන. දැන් අපිට හිතනවා ඕක වුණේ ආලාර කාලාමතුමාටනේ අපට නෙමෙයිනේ කියලා. තේරුණාද? අපටත් ඔය වගේ කොච්චර බුදවරු හම්බ වෙලා මේ බණහඬ හම්බ වෙලා නමුත් අපේම මෝඩකම් හින්දා අපට අවස්ථාව ගිලිහි ගිය ගාර ගන්න අනන්තයි අප්‍රමාණයි. දැන් අර කේසි ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ කේසී ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡා කරන භාග්‍යතුන් වහන්සේ කේසීට බණ කියනවා. දේශනා කරනවා. ඉතින් දැන් මෙතුමා මොකද කිව්වේ? ඉතින් ටික වෙලාවක් කතා කරලා ඉඳන් කිව්වා ස්වාමීනි දැන් ඉතින් අපිට වැඩ තියෙනවා. මට එහෙනම් යන්න කාලේ හරි කියලා නැගිට්ටා. භාග්‍යතුන් වහන්සේ හොඳයි හොඳයි කිව්වා. කේසී පිටත් වෙලා ගියයින් පස්සේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාලා මහණෙනි කේසී තව ටිකක් ඔය වාඩි වෙලා බණ ඇහුවනම් ඔයාට සෝවාන් වෙන්න තිබුණා කියලා. බලන්න තිබෙච්ච හදිසිය හින්දා ඉතින් අපට ওই වගේ හදිසියට අපි කොච්චර අවස්ථාව නැති කරගෙන ඇද්ද? අන්න ඒක ගැන අපි හරි සංවේග වෙන්න ඕනේ. මේ කාරණා මතක් කළේ නිකම් මේ කතන්දර කියන්න නෙමෙයි. අපට ඉහේ කේස් ගානට මාර්ගඵල ලබන්න තිබිච්ච අවස්ථා අපේ මෝඩකම්ම හින්දා අපිම නැති කරගෙන ඇති අනන්ත අප්‍රමාණ. තේරුණාද? ඉතින් මේක මේ සුළුපටු වෙන්නේ බොහොම බරපතල කොට හිතන්න ඕන කාරණාවක්. ආලාර කාලාමතුමාටත් නැවතත් ඒ වැඩේ වුණා. ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. දැන් මහා කල්ප 60000ක් එතුමා අරූප තලි. හරිද? ඊළඟට භාග්‍යතුන් වහන්සේ නැවතත් ආවර්ජනය කළ බැලුවා අනතුරුව කාටද ධර්ම දේශනා කරන්නේ. එතකොට මතක් වුණා ආ නුද්දකරාම් පුත් තාපසතුමාට ධර්ම දේශනා කරන්න හොඳයි. මොකද මෙතුමාත් බොහෝ කාලයක් නේව සංඥා නා සංඥායතන සමාපත්තිය පුරුදු කරගෙන කෙලෙස් තුනී කරගෙන වාසය කරපු කෙනෙක්. දැන් මෙතුමාට ධර්ම දේශනා කරන්න ඕන කියලා කල්පනා කරනකොට ඒ దేవතාවෙක් නොපෙනී ඉඳමින් භාගතුන් වහන්සේට වදාලා අභිදෝෂ කාලකතෝ භාන්තේ උද්දකරාම පුත්තෝ ස්වාමීනි භාගමේ භාගතුන් වහන්සේ උද්දකරාම පුත් ඊයේ රාත්‍රියේ කලුරිය කළා කියලා. භාගතුන් වහන්සේටත් ඒත් එක්කම ඥානය ඇති වුණා මේ උද්දකරාම පුත්‍ර ඊයේ රාත්‍රියේ කලුරිය කළා කියලා. ඉතින් භාගතුන් වහන්සේට ඒ උද්දකරාම පුත්ත ගැනත් බලවත් සංවේගයක් ඇති වුණා. මේ උද්දකරාම පුත්තට බලවත් පාඩුවක් සිද්ධ වුණේ බලවත් අලාභයක් සිද්ධ වුණේ. ද මේ ධර්මය ඇහුවනම් එහෙම ඊටාම ඉක්මනින් අවබෝධ කරගන්න තිබුණා කියලා. බලන්න. පැය කීපයක වෙනසින්ද නේද? පැය කීපයක් එතුමාට ජීවත් වෙන්න නොලැබීම නිසා එතුමාටත් විශාල අලාභයක් සිද්ධ වුණා. දැන් එතුමා මහා කල්ප 84000ක් භවාග්‍රි. සුළුපටු දැන් කල්පයක් කියනකොට කොට භාග්‍යතුන් වහන්සේ කොහොමද විස්තර කරේ? යොදුනාක් දිග යොදුනාක් පළල යොදුනාක් උස මහාගල් පර්වතය අවුරුදු 100කට සැරයක් සිනිඳු සලුවකින් පිරිමැදලා පිරිමැදලා ඕම ඕම අර මහ කළු ගලම බිමට සමතලා වෙනකන් ශේෂයක්වත් ඉතිරි නොවි ගෙවි යනකන් කාලය ගත වුණත් කල්පය තවත් දීර්ඝයි කියලා. ඒ වගේ 84000ක් හිතන්නකෝ. හරිද? ඉතින් අසඤ්ඤතලයේ කිසිම පීඩාවක් නැතුව ඉඳි. ඉතින් එතනින් එහාට මොකද එන්නේ? එතනින් චුත වෙනවානේ සදාතනික නැහැ. ආයෙත් මේ ගොර විරම් සංසාරයටම තමයි වැටෙන්නේ. ආන්න බලන්න. ඉතින් අපටත් ඔහොම වෙලා තියෙන අනන්ත ප්‍රමාණ. තේන්න අපිට මේ අතීතේ පේන්නේ නැති එක තමයි මේ අපිට තියෙන ගැටලුව. ඒ කියන්නේ අපිට පේන්නේ නැති හින්දා අපිට මේකේ මේ වැරදිච්ච අවස්ථාව අපට අවස්ථාව ලැබිලා අතටපත් වෙච්ච නිවන අත්හැරිච්ච අවස්ථාව ගැන වැටහීමක් නැහැ. ඒක හින්දා අපිට මේකේ බයක් නැහැ. ඉස්සරහට වෙන්න තියෙන අනතුර ගැන බයක් නැහැ. හරිද? දැන් මොකද අපි ඉස්සර නිරේ හිටපුවා තිරිසන් අපාය ප්‍රේතලෝකේ හිටපුවා. දැන් අපිට මතක නැහැ. නේද? ඒකෙන් හින්දා අපි ඉතින් ඔහේ කාලා බේල බොහොම සන්තෝෂයෙන් ඉනෝදෙන් ඉන්නවා. නේද? එහෙම නේද? වැඩි දෙනෙක් එහෙම තමයි. නමුත් ඉතින් සංවේගයේ තියෙන පිරිසක් ඉන්න හින්දා තමයි ඒ අය Tamanට පුළුවන් හැටියට හරි සීලෙහි පිහිට අප්‍රමාදීව ධර්මය සොයන්න මහන්සි ගන්න. ඉතින් අපි අප්‍රමාදී බව තව තව වැඩි කර ගන්න ඕන වර්ධනය කර ගන්න ඕන. ඊට පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේ නැවතත් ආවර්ජනය කළේ කාටද පළමුවෙන් ධර්ම දේශනා කරන්න එහෙමනම්. කාටද ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගත හැකි වෙන්නේ. අන්න ඒ වෙලාවේදී කල්පනා වුණා තමන් වහන්සේ වීරය කරන කාලේ තමන් වහන්සේට උපස්ථාන කරපු පංච වර්ගයේ භික්ෂුන් වහන්සේලා පිළිබඳව. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඒ පිරිස මේ අවස්ථාවේ කොහෙද වාසය කරන්නේ කියලා ආවර්ජනය කරලා බැලුවාම භාග්‍යතුන් වහන්සේට පෙනී ගියා ඒ පිරිස දැන් බරණැස ඉසිපතනේ මිගදාය වැඩ ඉන්නවා කියලා ඉතින් භාග්‍යතුන් වහන්සේ උරු වේලාවෙන් පිටත් වෙලා බරණැස ඉසිපතනේ බලා වැඩම කළා භාග්‍යතුන් වහන්සේ වැඩම කරන අතරතුරේ ගයාවත් බෝධීන් වහන්සේත් අතර උපක කියන ආජීවකයා හම්බ වුණා. භාගතුන් වහන්සේ දැකලා භාගතුන් වහන්සේට කියා හිටනවා ස්වාමීනි ආස්මතුන් අවැත්නි වහන්සේගේ ඉන්ද්‍රියන් බොහෝම පිරිසිදුයි. සිවියේ පැහැ බොහෝම ප්‍රභාස්වරයි. ඔබ වහන්සේ කවුරුන් උදෙසා පැවිදි වෙච්ච කෙනෙක්ද? කවුද ඔබ වහන්සේගේ ශාස්ත්‍රෝන් වහන්සේ? ඔබ වහන්සේ කාගේ ධර්මයක්ද රුචි කරන්නේ අනාදී කියලා. ඉතින් භාගතුන් වහන්සේ වෙලාවේදී වදාලා සබ්භාභි භූ සබ්බ විදූ හමස්මි සබ්බේසු ධම්මේසු අනෝපලිත්තෝ සබ්බංජහෝ තණ්හක්ඛයේ විමුක්තෝ සයං අභිඤ්ඤාය කමුද්දේසෙයං නමේ ආචාරියෝ අත්ථේ සතිසෝ මේන විජ්ජති සදේව කස්මින් ලෝකස්මින් නත්ථි මේ පටිපුග්ගලෝ තමන් වහන්සේ සියල්ල අවබෝධ කරගෙන සියල්ලෙහි නොඇලී වාසය කරනවා. තණ්හාව ශේ කරලා තමන් වහන්සේ මේ සියලු දුකින් මිදීමටපත් වෙලායි සිටින්නේ. එනතින් තමන් වහන්සේට වඩා කවුරුන් ශ්‍රේෂ්ඨ කී කියලා දක්වන්නේද? තමන් වහන්සේට වෙනත් ආචාර්යවරයෙක් ගුරුවරියෙක් නැහැ. තමන් වහන්සේ හා සමකල හැකි කෙනෙකුත් නැහැ. මේ දෙවියන් සහිත ලෝකෙහි තමන් වහන්සේට ප්‍රතිපෝද්ගලයෙක් නැත්නම් ඒහා වෙනත් කෙනෙක් ඇත්තේ නැහැ කියලා වදාළහඤ්ඤි අරහා ලෝකේ අහං සත්තානුත්තරෝ ඒකෝමි සම්මා සම්බුද්ධෝ සීති භූතෝස්මි නිබ්බුතෝ තමන් වහන්සේ මේ ලෝකයේහි අරහත්ත්වයටපත් වෙලා අනුත්තරෝ ශාස්ත්‍රුන් වහන්සේ එකලාව සම්මා සම්බුද්ධත්වයට පත්තුණු කෙලස් ගිනි නිවාගත්තා උතුමන් වහන්සේ කියලා තමන් වහන්සේ හඳුනා දුන්නා හඳුන්වා දුන්නා ඉතින් මේ උපකාජීවකතුමා කියා හිටියා ඔබ වහන්සේ කියන හැටියට ඔබ වහන්සේ අනන්ත ජින නමින් හඳුන්වන්න සුදුසුයි කියලා. ඉතින් භාගතුන් වහන්සේ වදාලා මා දිසාවේ ජිනා හොන්ති ඒ පත්තාසවක්ඛයන් ජිතාමේ පාපකා ධම්මා තස්මාහමු තස්මාහං උපකෝචිනෝති කෙලෙස් ජයගත්තා වූ ආශ්‍රයන් ශේකලා වූ තථාගතයන් වහන්සේ වැනි උතුමන් වහන්සේලා තමයි ඒකාන්තයෙන්ම ජින නමින් හඳුන්වන්නට සුදුසු වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේ ජින නමින් හඳුන්වන්නට කෙලෙස් දිනා පුතුමන් වහන්සේ හැටියට හඳුන්වන්න සුදුසු බව ප්‍රතිඥා කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට පිළිවෙලින් චාරිකාවේ වැඩම කරමින් බරණැස ඉසිපතනේ මිගදායට වැඩම කළා. වැඩම කරනකොට මේ පංචවග්ගයේ භික්ෂූන් දුරතියාම දැක්ක බුදුරජාණන් වහන්සේ වඩිනවා. දැකලා මෙයා කතිකාවක් කරගත්තා. ඔන්න දැන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපිව හොයාගෙන පැමිණෙනවා. දැන් ඉස්සර විදිහ නැහැ. දැන් ඉස්සර වගේ වීරය කරන්නේ නැහැ. හරිද? දැන් මේ පංචවග්ගයේ භික්ෂුන් වහන්සේලා කතා වෙනවා. මොකද දැන් ඉස්සර දුෂ්කර ක්‍රියා කරන කාලේ ශරීරයේ වැහැරිලා ඇට කුඩු වාගේ තිබුණා. දැන් එහෙම නැහැ. තථාගතයන් වහන්සේගේ ශරීරය දැන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලනවා. බොහොම සෝභාමත්නේ නේද? ඉතින් මෙයා කල්පනා කළා දැන් හොඳට සැප ජීවිතයක් ගත කරන්න ඉස්සර වගේ වීරිය කරන්නේ නැහැ. ආයිත් ඒකෙන් හින්දා දැන් අපි උන්වහන්සේට වඳින්න පුදණ්ඩ යන්න ඕනේ නැහැ. පෙර ගමන් යන්න ඕනේ නැහැ. උන්වහන්සේ ඉතින් උසස් කුලයේ කෙනෙක් නේ. ඒකින්ද අපි ආසනයක් විතරක් තබමු. කැමති නම් වාඩි වෙයි නැත්නම් ඕන එකක් කියලා මෙයා කතා වුණා. නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේගේ අනුභවය නිසා භාගතුන් වහන්සේ ළඟට පැමිණෙනකොට මේ අයට ඒ කතා කරගත්තු විදිහට වැඩ කරන්න පුළුවන් උනේ නැහැ. ඉතින් මේ එක්කෙනෙක් ගිහිල්ලා භාගතුන් වහන්සේගේ පාත්‍ර සිවුරු පිළිගත්තා. තවත් කෙනෙක් ගිහිල්ලා භාගතුන් වහන්සේට පාසෝ දණ්ඩ පැන් ගෙනත් ලැබුවා. පාපොටුව තැබුවා මේ සියල්ලම උපස්ථාන කළා. භාග්‍යතුන් වහන්සේ ඉතින් ආසනයේ වැඩ ඉඳලා පාදෝවාගෙන ඉවරුණයින් පස්සේ මේගොල්ලෝ පැත්තකින් අසුන් ගත්තා. පැත්තකින් අසුන් අරගෙන මේගොල්ලෝ භාග්‍යතුන් වහන්සේට නමිනුත් ආවුසෝ කියලා Taman හා සමාන කෙනෙකුට කතා කරන විදිහටත් කතා කරනවා. භාග්‍යතුන් වහන්සේ පංචවග්ගයේ භික්ෂුන් වහන්සේලාට වදාලා මහණෙනි තථාගතයන් වහන්සේට නම කියලා කතා කරන්න හොඳ නැහැ. ඒ වගේම තමන් හා සමාන කෙනෙක් හැටියට ආවුසෝ කියලා කතා කරන්න හොඳ නැහැ. මොකද තථාගතයන් වහන්සේ මේ ලෝකයේ අරහත්ත්වයටපත් වෙලා සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා වැඩි ඉන්නේ. හින්දා මහණෙනි කන් යොමු කරන්න. තමන් වහන්සේ අමෘතය අධිගත අධිගමනය කළා. තමන් වහන්සේ දැන් ධර්ම දේශනා කරනවා. ඔබ ඔබලාට ඒ අනුශාසනාව පරිදි කටයුතු කරලා නොබෝ කලකදීම දුකින් නිදහස් වෙන්න පුළුවන් වෙනවා කියලා වදාලා. ඒ වුණාට දැන් මේ අයට මේක විශ්වාසයක් නැහැ. තේන්නා. මේ අයට විශ්වාසයක් නැහැ. විශ්වාසයක් නැහැ කියන්නේ මොකද්ද? අන්න හරි සද්ධාව නැහැ කියන එක. ඒකනේ භාග්‍යතුන් වහන්සේ වදාළ මේ ධර්මය අහන්න ඕන නම් ඉස්සල්ලාම මුදා හරින්න කිව්වේ මොකද්ද? සද්ධාවම උදාහරින්න කිව්වේ ඒක. දැන් මේ සද්ධාව නැහැ මේගොල්ලන්ට. ඉතින් ඒකෙහිඳ මේගොල්ලෝ කියනවා තායපි කෝත්වං ආංශෝ ගෝතමීරියාය තාය පටිපදාය තාය දුක්ඛරකාරිකාය නේවජ්ජක උත්තරී මනුස ධම්ම. ඉතින් ආස්මත් ගෞතමයන් වහන්සේ අර කලින් දුෂ්කර ක්‍රියා කරලා ඒ ප්‍රතිපදාව වෙනත් ඔබ වහන්සේට බැරි වුණානේ මේ මනුෂ්‍ය ධර්මයන්ට වැඩි ලෝකෝත්තර ධර්මයක් ලබා ගන්න. ඉතින් දැන් සැපට කාලා බීලා කොහොමද ওই ලෝකෝත්තර ධර්ම ලබා ගන්නේ කියලා මේගොල්ලෝ අහනවා. හරිද? දැන් මේගොල්ලෝ හිතුවේ නොකා නොබී දුෂ්කරීරියාව පවත්වලා නොඑක් සීල වෘත අනුගමනය කළා තමයි සම්බුද්ධත්වය ලබා ගත යුත්තේ කියලා. හරිද? අතින් භාග්‍යතුන් වහන්සේ නැවත මතක් කළා මහණෙනි තථාගතයන් වහන්සේ මේ සැප සම්පත් හොයාගෙන ගියේ නැහැ. වීරිය අතහැරියේ නැහැ. භාගතුන් වහන්සේ මාර්ගයෙන් පිටපැන්නේ නැහැ. තථාගතයන් වහන්සේ අරහත් සම්මා සම්බුද්දයි. ඒ නිසා හොඳට කන් යොමු කරන්ඩ සිත පිහිටුවා ගන්න මේ ධර්මය ශ්‍රවණය කරලා අවබෝධ කර ගැනීම සඳහා කියලා. ඉතින් දෙවෙනි සැරේටත් ඒගොල්ලෝ පිළිගන්න සූදානම් වුණේ නැහැ. භාගතුන් වහන්සේ නැවතත් මේ අයට කලින් විදිහටම වදාලා කන් යොමු කරගෙන හිත පිහිටුවාගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට තුන්වෙනි සැරේ දක්වාම පංචවග්ගයේ භික්ෂුන් වහන්සේලා සකමුසුව භාගතුන් වහන්සේ දිහා බලනකොට භාගතුන් වහන්සේ ඇහුවා මහණෙනි ඔබලාට තථාගතයන් වහන්සේ මීට පෙර මෙහෙම සිංහනාදයක් කළාද මේ වගේ ප්‍රතිඥාවක් කළාද කියලා. අන්න එතකොට මේගොල්ලොන්ට තේරුණා ඇත්ත තමයි. දුෂ්කර ක්‍රියානක ක්‍රියා කරන කාලෙවත් මේ විදිහට බය නැතුව Taman වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා කළේ නැහැ. එහෙනම් දැන් ඒකාන්තෙම සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තමයි මෙහෙම වදාරන්නේ කියලා අන්න ඒ වෙලාවේ තමයි මේ පිරිස කන් යොමු කරගෙන බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානම් වුණේ. අතින් භාගතුන් වහන්සේ අන්න ඒ වෙලාවේදී මේ පංචවාග්ගයේ භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන ධම්මචක්ක සූත්‍රාන්ත දේශනාව වදාලා. ද්වේමේ භික්කවේ ආන්තා පබ්බජිතේන නසේවිතබ්බා. මහණෙනි පැවිද්දාන් විසින් සේවනය නොකළ යුතු අන්ත දෙකක් තියෙනවා. ඒ මොනවද? යෝචායං කාමේසු කාම සුඛල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතොජ්ජානිකෝ ආනරියෝ අනාථසාගතෝ. එකක් තමයි කාම සුඛල්ලිකානු යෝගය කියලා කියන්නේ. ඒක පහත් ග්‍රාම්‍යයි පෘථග්ජනයන්ට අයිති අනාර්යයි. අනර්ථයේ පිණිස හේතු වන්නා. ඊළඟ එක තමයි යෝචායන් අත්ථ කියලා මතානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනාත්ත සංහිතෝ අනිත් එක තමයි ශරීරයට නැත්නම් තමන්ට වෙහෙස පමුණවා ගන්න අත්ථ කියලා මතානුයෝගී. ඒක දුක් සහිතයි, අනාර්යයි, අනර්ථ සංහිතයි. මෙන්න මේ අන්ත දෙක මාත්‍යරලා තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළා. ඒ මධ්‍යම ප්‍රතිපදාව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නුවණැස පහළ කරගන්න සම්බුද්ධත් කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස නිවන පිණිස හේතු වෙනවා. මොකක්ද මේ මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේසේ අවබෝධ කරගත්ත ඒ තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග 8න් යුක්ත මාර්ගය තමයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ මේ මාධ්‍යම ප්‍රතිපදාව නුවණැසිත නුවණැස ඇති කරන ඥානය ඇති කරන කෙලෙස් සංසිඳුවන නිවන පිණිස හේතු වෙන ප්‍රතිපදාවයි කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. අනතුරුව භාගතුන් වහන්සේ තමන් වහන්සේ දා වෙසක් පුණු පොහෝ දවසේ බෝධි වෘක්ෂ මූලයේදී අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි කළවදාලා. ඉදං කෝපන භික්කවේ දුක්ඛං ආරිය සත්‍යං තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ වෙනස් නොවන ඒකාන්ත සත්‍යයක් වන දුක පිළිබඳ ඇත්ත මේකයි. ජාතිපි දුක්ඛ උපත ලැබීම දුකක්. ජරාපි දුක්ඛ වයසට යන එක දුකක්. ව්‍යාධිපි දුක්ඛ ලෙඩ වෙන එක දුකක්. මරණාපි දුක්ඛං මරණයටපත් වෙන එක දුකක්. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රියයන් සමග එකතු වෙන එක දුකක්. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන් වෙන එක දුකක්. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. තමන් බලාපොරොත්තු වෙන දේවල් මේ විදිහට සිද්ධ නොවීම දුකක්. කොටින්ම කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයම දුකක් කියලා භාගතුන් වහන්සේ අපි හැමදෙනාම මේ සංසාරේ අප්‍රමාණ කාලයක් මුළුල්ලෙහි විඳගෙන ආවා වූ දුක පිළිබඳ ඇත්ත වදාලා. ඊළඟට මේ දුක හටගන්න හේතුව පිළිබඳව භාගතුන් වහන්සේ වදාළ මොන හේතුවක් නිසාද මේ දුක නැවත නැවත ඇති වෙන්නේ මෙන්න මේකයි දුක හටගන්නා හේතුව මොකද්ද මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් ත්‍රිවිධ වූ යම් තණ්හාවක් වේද ඒක තමයි මේ දුක්ඛ සමුදය දුක හට ගන්නා හේතුව පිළිබඳ සත්‍යය ඊළඟට දුක්ඛ නිරෝධය පිළිබඳ සත්‍ය දුක නැතිවීම අභාවයේ පිළිබඳ සත්‍ය මොකක්ද? ඒ තණ්හාව ඉතිරි නැතුව, ශේෂයක් නැතුව අත්හැරීමෙන්, දුරු කිරීමෙන්, ඡේවීමෙන් ලබන නිර්වාණ ධාතුවක් වේද? අන්න ඒක තමයි දුක්ඛ නිරෝධාරිය සත්‍ය. ඒ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන මාර්ගයේ ප්‍රතිපදාව මොකක්ද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගයමයි කියලා භාගතුන් වහන්සේ වදාළා. ඉතින් දැන් භාග්‍යතුන් වහන්සේ මෙතනදී මේ විදිහට චතුරාර්ය සත්‍ය පිළිබඳව පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කළාට අපිට මේක මේ විදිහට මේ වචන අනුසාරයෙන් කිව්වාට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ පිළිබඳව බොහෝම විස්තර සහිතව අපි දැනගන්න ඕන. ඇත්තට මේක පැයකින් දෙකකින්වත් විස්තර කරන්න කාලෙ මදි. තේන්නාද? කාම තණ්හා කියලා කියන්නේ පංචකාම ගුණික කියන්නේ පංචකාමයන්ට ඇතිවෙන ආශාව තමයි කාම තණ්හා කියලා කියන්නේ. හරිද? භව තණ්හා කියන එක අට කතාවන්හි විස්තර කරන්නේ සාස්වත දෘෂ්ටි සහගත තෘෂ්ණාව කියලා. හරිද? සාස්වත දෘෂ්ටියෙන් යුක්ත යම් තෘෂ්ණාවක් ඇද්ද ඒක තමයි භව තණ්හා කියලා කියන්නේ. විභව තණ්හා කියලා කියන්නේ උච්ඡේද දෘෂ්ටි සහගත තෘෂ්ණාවට. අන්න ඒක තමයි. එතකොට දැන් සාසත දෘෂ්ටිය කියලා කියන්නේ සදාතනික පැවැත්මක් ස්ථිර පැවැත්මක් තියනවා කියන ආත්ම දෘෂ්ටියේ තියනවානේ. ඒ දෘෂ්ටියත් එක්ක යෙදෙන ලෝභයට තමයි භව තණ්හා කියලා කියන්නේ. ඊළඟට මේ ජීවිතයේ හෝ නැත්නම් කාමාවචර දිව්‍ය ලෝකවලදී හෝ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවලදී හෝ මේ සත්‍යාගේ පැවැත්ම සිඳී බිඳී විනාශ වී යනවා කියන උච්ඡේද දෘෂ්ටියත් එක්ක යෙදෙන ලෝභයට කියනවා විභව තණ්හා කියලා. ආසාවක් ඇති වෙන්නේ මේකයි. දැන් කෙනෙක් හිතනවා රූපාවචර බ්‍රහ්ම ලෝකවලට ගියාම සදාතනික පැවැත්මක් තියෙනවා කියලා. හරිද? එතකොට එතන සාස්වත දෘෂ්ටියනේ. හරිද? ඒ සාස්වත දෘෂ්ටියේ පිහිටලා එතන ඇත්තා ධ්‍යාන උපදවා ගන්නවා. බ්‍රහ්ම ලෝකයේ ගිහින් උපදින්න. හරිද? තවත් කෙනෙක් විශ්වාස කරනවා රූපාවචර බ්‍රහ්ම ලෝක වලට ගියාන් පස්සේ සත්වයාගේ පැවැත්ම එතනින් කෙලවර වෙනවා කියලා. හරිද? එතකොට උච්ඡේද දෘෂ්ටියනේ. එතකොට යා එහෙට ගිහිල්ලා සත්‍යාගේ පැවැත්ම කෙලවර කරගන්න කැමැත්තෙන් ධ්‍යානුපදවා ගන්න. එහෙදි උච්ඡේදේ වෙනවා කියන අදහස. නැහැ නැහැ නැහැ. උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ සත්‍යාගේ පැවැත්ම සිඳී බිඳී විනාශ වී යනවා. ඒක මේ ජීවිතේ වෙන්නත් පුළුවන්. ඊළඟ ජීවිතේදී වෙන්නත් පුළුවන්. කෙනෙක් හිතනවා මේ ජීවිතේදී නෙමේ සත්‍යයේ පැවැත්ම විනාශ වෙන්නේ ඊළඟට බ්‍රහ්ම ලෝකෙ ගිහින් උපන්නයින් පස්සේ. එතකොට එයා උච්ඡේදය බලාපොරොත්තු වෙන්නේ ඊළඟ ජීවිතේ බ්‍රහ්ම ලෝකේ. හරිද? එතකොට ඒක උච්ඡේද දෘෂ්ටිය සත්‍යාකාරයි. බ්‍රහ්මජාල සූත්‍රයේ විස්තර වෙනවනේ උච්ඡේද දෘෂ්ටිය සත්‍යාකාරයි, සාස්ත්‍ව දෘෂ්ටිය 55 ආකාරයි. ඒ දෙකම එකතු වෙච්චාම තමයි දෙසටක් දෘෂ්ටි හැදෙන්නේ. අර 55 ආකාරයේ සාස්වත දෘෂ්ටිය 55 ආකාරයත් එක්ක ලෝභයේ යෙදුනොත් ඒක භවතණ්හායි. උචේත දෘෂ්ටියත් එක්ක ලෝභය යෙදුනොත් විභව තණ්හා. මේ විදිහට තමයි අට කතාවන්නේ විස්තර කරන්නේ. ඉතින් අන්න ඒ තෘෂ්ණාව කාම භව විභව තෘෂ්ණාව ඉතිරි නැතුව ප්‍රහාණය වීමෙන් දුක්ඛ නිරෝධය නිවන සාක්ෂාත් කරනවා. ඒක තමයි දුක්ඛ නිරෝධය. ඒ දුක්ඛ නිරෝධය සඳහා හේතු වන මාර්ගයේ ප්‍රතිපදාව තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කියලා භාගතුන් වහන්සේ වදාළා. ඉතින් මේ පිළිබඳ විස්තර දැනගන්න මේ පින්වතුන්ට පුළුවන් අතිපූජනීය රේරුකාණ චන්ද්‍රිමල මහානායක ස්වාමින් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්ම වූ ධර්ම ග්‍රන්ථය කියවා බලන් හිමින් සීරුවේ. මොකද මෙහෙම දැන් එක දිගට ඔබ කියාගෙන ගියයි කියලා මේ ඈත් ඉතින් ඔය අහගෙන ඉඳි. අහගෙන හිටියට ඒකෙන් එච්චර දෙයක් ඔළුවට යන්නේ නෑ. ඉතින් ඒකෙන්ද විශේෂයෙන් මොකද මේකේ දුක පිළිබඳ වටිනාම කොටස තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සැකයෙන් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධය දුකක් කියපු කාරණේ විස්තර කරගන්න. ඉතින් ඒක බොහොම හිමින් සියලුවේ පොතපත කියවලා පංච උපාදානස්කන්ධය පිළිබඳ කරුණු කාරණා දැන කියාගෙන නුවණින් සම්මර්ෂණය කරලා ඕන තේරුම් ගන්න. ඒක හින්දා ඒක කාලයක් හිමිහිට අරගෙන පුළුවන් නම් අතිපූජනීය රේරුකාණ චන්දිවල මහානායක ස්වාමීන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්ම ග්‍රන්ථය කියවලා හොඳට බලන්න ආර්ය සත්‍ය හතර පිළිබඳව තේරුම් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ ආර්ය සත්‍ය හතර පැහැදිලි කරලා ඊළඟට සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් ආර්ය සත්‍ය හතර 12 ආකාරයක් වෙන්නේ කොහොමද කියන එකත් පැහැදිලි කරලා අවසන් කළා. ඉතින් මේ දේශනාව අවසන් වෙනකොට පින්වතුනි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු කොණ්ඩාඤ්ඤ ස්වාමීන් වහන්සේ දහම්මැස පහල කරගෙන සෝවාන් ඵලයටපත් වී වදාලා 18 කෝටියක් බ්‍රහ්ම රාජ්‍යෝ පිළිවෙලින් මාර්ගඵලවලටපත් වෙලා ඒ අවස්ථාවේදී භාගතුන් වහන්සේ මේ දේශනාව වදාරපු අවස්ථාවේදී දේවරුන්ගේ දේවානුභාවය ඉක්මවා යමින් අකනිටා බඹලොව දක්වාම දේවරුන්ගේ සාදුනාදේ පැතිරී යමින් මහ පොළොව පවා සැලී වෙවුලා ගියා භාගිතුන් වහන්සේගේ බුද්ධානුභාවයෙන්. ඉතින් මේ විදිහට පැහැදිලි කළේ පින්වතුනි භාගිතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච දවසේ සිටන් දෙවසක් දක්වා පිළිවෙලින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ කෘත්‍ය පෙළ ගැහිලා ගිහිල්ලා භාගිතුන් වහන්සේ මහා කරුණාව උපදවාගෙන ලෝකයාට චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරපු ආකාරය පිළිබඳව. ඉතින් අපි සැකවීම මේ විස්තරය මේ විදිහට ශ්‍රවණය කළාට මෙපමණකින් මේක අවසන් කරන්නේ නැතුව මේ පින්වතුන් නැවත නැවත හොඳට මේ චතුරාර්ය සත්‍ය විස්තර වෙන නිවැරදි පොතපත කියවමින් නිවැරදි දේශනා ශ්‍රවණය කරමින් නිරන්තරයෙන්ම චතුරාර්ය සත්‍ය නුවණින් සම්මර්ෂණය කරන්න අපේ ජීවිත පැවැත්ම දුකක් අපට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පිළිබඳ යම් තෘෂ්ණාවක් හිතේ හට ගන්නවා නම් ඒක තමයි දුක හට ගන්න හේතුව. ඒ තෘෂ්ණාව නැති කිරීමෙන් දුක දුක්ඛ සමුදයත් අභාවයටපත් වෙලා ලැබෙන නිර්වාණ ධාතුව තමයි අපි හැමදෙනාටම සාක්ෂාත් කරන්න තියෙන උතුම් වූ නිරෝධාරි සත්‍යයේ සඳහා තියෙන මාර්ගයේ ප්‍රතිපදාව තමයි සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත මේ නිවන් මඟ. ඉතින් දැන් මේ පින්වතුන් අද දවසේ මේ නිවන් මඟ අනුගමනය කරන්නට තමයි මෙතෙක් වේලා උත්සාහවන්තව උදෑසන පටන් සීල සමාදානෙහි යෙදিলা ධර්මාශ්‍රවණ ධර්ම සාකච්ඡා භාවනා ආදී ප්‍රතිපදාවන්හි යෙදී අද දවස දහම් සුවයෙන් යුක්තව ගත කරන්නට යෙදුණ. ඉතින් උපෝසත සීලය සමාදන් වෙනකොට මතක තියාගන්නට ඕන අපේ පැරණි මව්පියවරු නම් මේක තියන්න. මේක මේක ගන්න. හරි. කනකර ආභරණ ඉවත් කරලා තමයි ඉස්සර නම් මේ උපෝසත සීලය සමාදන් වුනේ. දැන් මන්ද කාලයේ හැටියට සීලය වෙනස් වෙනවද කියන්න. දැන් නම් කනකර ආභරණ දාගෙනම තමයි අටසිල් සමාදන් වෙන්නේ. මට මතකයි මගේ මිත්තරිය මගේ ආච්චි ඉඳන් කියනවා එතුමිය නවාංගු පෝසත සීලේ සමාදන් වෙලා කාලයක් හිටිය මුද්දක් දාගෙන අතිපූජනීය රේරුකාණ චන්දිමේල මහානායක ස්වාමීන් වහන්සේට වඳින්න ගිහින් තියෙනවා. මහානායක ස්වාමීන් වහන්සේට අර මුද්ද දිලිසෙනව පෙනිලා තියෙනවා. මේ දිලිසෙනවා දැක්කහම මහානායක ස්වාමීන් වහන්සේ කිව්වලු මාතාව සීලයට එකක් වැඩි කිව්වලු. හරිද? දැන් නව සීල් එක දස දිල් වෙලා. ඇයි? මුද්දකුත් දාගෙන. හරිද? ඒක තමයි සීලෙට එකක් වැඩි කියලා කිව්වේ. තේරෙනවද? සීලෙට එකක් වැඩි නෙවෙයි එක ආඩු එක සිල්පදයක් අඩු වෙලා. ඇයි කැඩෙනවනේ. තේරෙනවද? ඉතින් ඒ මහානායක ස්වාමීන් වහන්සේත් එහෙම තමයි ඒ කාලේ කියා තිබුණේ. මට මතක අපි ආච්චි අපි කුඩා කාලේ එහෙම කියනවා. ඉතින් මේ ඒකෙන්ද අතිපූජනීය මහානායක ස්වාමීන් වහන්සේගෙත් අදහස අපට ඒකෙන් පැහැදිලි වෙනවා. උපෝසත සීලයේ සමාදන් වෙන අය කනකර ආභරණ පැලඳගෙන උපෝසත සීලයේ සමාදන් වෙන එක හොඳ නෑ කියන එක. බලන්න ඉතින් ඊළඟ සැරේවත් උපෝසත සීලය සමාදන් වෙනකොට පිරිසිදුව සීලය සම්පූර්ණ කරගන්න පුළුවන්ද කියලා. ඉතින් පිරිසිදුව සීලය සම්පූර්ණ කරොත් තමයි එතනින් සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාත් සම්පූර්ණ කරගන්න පුළුවන්කම ලැබෙන. ඉතින් මේ පින්වතුන්ට පිළිවෙලින් මේ සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කරගෙන විමුක්ති විමුක්ති ඥාන දර්ශන සාක්ෂාත් කරගෙන සියලු බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාත උතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නටම මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. එක ගදහම් ගැටලුවක් විමසනවා. දිව්‍ය ලෝකයේ ගිහින් හිත පිහිටුවාගෙන නිවන් දකින්න බැරිද එහෙම දහන්නේ? දිව්‍ය ලෝකයේ ගිහින් හිත පිහිටුවාගෙන නිවන් දකින්න බැරිද? ඉතින් එහෙම බැරි නම් ධම්මචක්ක සූත්‍රයේ අවසානයේ 18 කෝටියක් බ්‍රහ්ම රාජයෝ සෝවාන් ආදී මගඵල ලැබුවා කියන කතාව බොරු කතාවක් වෙනවා. ධර්මයේ බොරු සඳහන් වෙන්නේ. ඈ ධර්මයේ බොරු සඳහන් වෙනවද? බොරු සඳහන් වෙන්නේ නැහැ. මේ ධම්මචක්ක සූත්‍රයේ ශ්‍රවණය කිරීමෙන් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පමණයි මිනිසීන් අතරින් මනුෂ්‍ය ලෝකයෙන් සෝවාන් වුනේ. 18 කෝටියක් දිව්‍ය බ්‍රහ්ම රාජයෝ මාර්ගඵලලාභීත්වයටපත් වුණා. ඉතින් ඒකෙන්ද දිව්‍ය ලෝකෙදි මාර්ගඵල ලැබිය හැකි. බුදු කෙනෙක් පහළ වෙනකම් ඉන්න ඕනේද? ආ කියන්නේ දිව්‍ය ලෝකෙ ගිහින් හිත පිහිටුවාගෙන නිවන් දකින්න බැරිද? බුදු කෙනෙක් පහළ වෙන්න ඉන්න ඕනද කියලා. ඔව් දැන් දිව්‍ය ලෝකවල පසේ බුදුවරු එහෙම පහළ වෙන්නේ නැහැ. සම්මා සම්බුදුරු පහළ වෙන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකෙ විතරයි බුදු පසේ බුදුතුමෝ පහළ වෙන්නේ. කියන්නේ Tamanට සොයන් කියන්නේ ස්වයම්භූ ඥානය පහළ කරගන්න පුළුවන් වෙන්නේ බුදු පසේ බුදුතුමන්ට විතරයි. ශ්‍රාවකයන් හැටියට තමයි දෙවරුන්ට මාර්ගඵල ලැබිය හැක්කේ. එතකොට බුදු කෙනෙක් පහළ වෙන කාලේ තමයි දෙවරුන්ට මාර්ගඵල ලබන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මේක බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ. දැන් පුළුවන්. ඇතින් දිව්‍ය ලෝකවල ඉන්නවනේ. දැන් කොච්චර ඉන්නවද මාර්ගඵලලාභී දිව්‍ය බ්‍රහ්ම රාජ්‍යෝ. ඒගොල්ලෝ ඒගොල්ලෝ ධර්ම දේශනා කරනවා. දැන් සනං කුමාර බ්‍රහ්ම රාජයා පොයට පොයට සුධර්මා දිව්‍ය සභාවට ඇවිල්ලා ධර්ම දේශනා කරනවා. එහෙ ඉන්න අය බණහන්. මෙහෙ ඉන්න අය වෙසක් බලන්න යනවා. එහෙ ඉන්න අය පොයට බණහන්. <laughs> ඒකෙන්ද බලන්න ඉතින් මේ එහෙවත් ගිහිල්ලා මාර්ගඵලවත් ලබා ගන්න කියලා ඉඳයි කියලා බලන්න. <laughs> මේ බැරි නෑ. හොඳයි ඉතින් මෙතෙක් වේලා මේ පින්වතුන් සාවධානව ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත් ආපුණි සම්පත්තිය ඒ සනං කුමාර සහපති බ්‍රහ්ම රාජයා ප්‍රමුඛ සියලුම සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ බ්‍රහ්ම රාජ නාග සමූහය අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන් වන්නා වූ දිව්‍ය රාජ බ්‍රහ්ම රාජ නාග සමූහය සුඛී සුවපත් භාවයටපත් උතුම් නිවනින් සැනසෙත්වායි පින් අනුමෝදන් කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං නමින් ජන්මාන්තරගතෝ ඥාතීන්ටත් මේ පින්පේ තත්පත් වීමෙන් ඥාතීන්ද සුඛී සුවපත් භාවයටපත් වෙත්වා සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වායි පින් අනුමෝදන් කරමු ඉදං ගෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අත්පත් වීමෙන් මේ පූජනීය අවසරයි මහාරුගම පදුම ස්වාමින්ද්‍රයන් වහන්සේටත් ආයු වර්ණ සැප බල ප්‍රඥා නිදුකින් වැඩි සුවසේම තමන් වහන්සේ දිනු කර ගන්නා පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන බෝධිපාක්ෂික ධර්මයන් මුදුන් පමුණවාගෙන ප්‍රාර්ථනීය බෝධියකින් අජරාමර සංඛ්‍යාත තුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නට මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියා සාදුකාරයක් පවත්වමු මේ පින්වතුන්ටත් මේ සිද්ධ කරගත්තා වූ සකල විද පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් තබන තබන පියවරක් පාසා දාන සීල භාවනා ආදී උදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවය ශක්තිය සැලසේවා කාය චිත්ත පීඩා දුර වේලා කායික මානසික සැනසීම සැලසේවා සිත සතන් පිනක දහමට කුසලයටම නැඹුරු වීමෙන් මෙලව ජීවිතයත් සුවපත් වී, පරලොව ජීවිතයත් සුවපත් වී, සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මයේ කාන්තේම හේතු ආසනා වෙත්වා කියා ප්‍රාර්ථනා කරගන්න.